අවසරයි ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන සංඝරත්නයේ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ශීසු බෝධ භාවනා මධ්‍යස්ථානෙ මුල් කරගත්ත භාවනා වැඩමුළුවේ දෙවැනි දවසේ සම්මත වර්ෂයෙන් 2015 පෙබරවාරි මාසේ 25 වෙනිදා. ඉතින් අපි මේ වෙලාවෙන් කරගන්න බලාපොරොත්තු වෙන්නේ ධර්ම දේශනාව සඳහායි. මේ දේශනා මාලාවේ දෙවැනි දේශනාව වෙනවා ඇති සියලු දෙනාම ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවතුනවා. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ යතා අඤ්‍යතරං බීජං කෙත්‍රේ වුත්තං විරූහති පඨවි රසංච ආගම්ම සිනේහංච තදෝ භයං තීති අවසරයි ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ මේ දේශනාවලියට මාතෘකාව ඉදිරියෙන් තියාගත්තා ਸਰවඥන් තේසිත ත්‍රිපිටකයේ සංවිතනිකායේ බුදුජානක පළවෙනි පොතේම සඳහන් වෙන මාර සංවිතයට අයිති බික්කුණී වර්ගයේ සූත්‍රයක් මේ සූත්‍රයේ මේ සංගීතකාරක ස්වාමීන් වහන්සේලා විසින් නම් කරලා තියෙන්නේ ශේලා සූත්‍රයේ නමයි. මොකද හේතුව ඒ කථානායකවරියගේ නම අදාළ භික්ෂුණීගේ නම ශේලා කියන නම නිසා. ඉතින් මේකෙදී වෙච්ච සංගතිය සංසිද්ධිය අනුව ශාසනික වශයෙන් බණ භාවනාවේදී ගත කරන අපට ගොඩාක් සමාජීය කරුණු ඒ වගේම භාවනාවට අදාළ කරුණු ඒ සාමාන්‍ය බුද්ධිය ආචාර ධර්ම ඒ වගේම අපිට ඇවිල්ලා තියෙන මොන වගේ පණිවිඩයක්ද කියන එක වගේ ගොඩාක් පැතිකඩ ගෙනහැර පාන. ඒක නිසා මේ සූත්‍රයක් අපි මේ වගේ වැඩ පිළිවෙලකට ගත්තාම අපි මේ තාක්කල් අපි මේ ගත කරලා තියෙන අපේ පුංචි භාවනානුයෝගී ජීවිතයේ ගොඩක් පැතිවලට ආලෝකය වැටෙන්න ඉඩ තියෙනවා ඒ එදා සර්වචන්හන්සේ ඉන්නකොට ඒ පාමුලේ භාවනා කරන භික්ෂුණියක් සහ අද අපි මේ ඈත දුර බැහැර රටක වන භාවනා කරනකොට අපි අත්දකින්න දේවල් අතර තියෙන සම විෂමතාවන සලකා බලනකොට ඉතින් ඒ ඇතිවෙච්ච සිද්ධිය පිළිබඳව කල්පනා කරනකොට මේ භික්ෂුණියක් වීම නැත්නම් ස්ත්‍රී පරාණයක් වීම මේකේ වැදගත්කමක් තියෙනවා ඒ මොකද හේතුව ඒ තමන් වාතාවරණය හරියට තේරුම් ගත්තොත් ඒතර ස්ත්‍රී පුරුෂ භාවයක වටනක්මක් නැහැ කාරණා තේරුම් ගැනීමේ ඒ ස්ථානෝචිත ප්‍රඥාව අවශ්‍යයි ඒක ස්ත්‍රීත්වයේ බාධා වෙලා නැහැ, කර වෙලා නැහැ, අංශභාග වෙලා නැහැ. ඒ වගේම තමයි ඒ වගේ අවංකෝ ජීවිත පරිත්‍යාගයෙන් වික්ෂුණී භාවයටපත් වෙලා බණ භාවනා කරත් මේ වගේ ඉදිතර මනසක් ඇති කාන්තාවක් වුණත් මේ මායාවේ බලවේග කියන එකට විල්ලැජ්ජාවක් නැහැ. ඕන වෙලාවක ඇවිල්ලා බලපෑම් කරනවා. ඒ බලපෑම් කරන වෙලාවේදී ඒ චරිතයට අදාළ තාලෙට තමයි ඒ කෙලෙසේ රිංගවන්නේ. යාගේ දින දුර්වලතනම බලලා ඒ කෙලෙසේ රිංගවනකොට මේක ඒ ඒ පසුබිමට අදාළව තේරුම් ගත්තේ නැත්නම් ඕන තරම් කර්ම තියෙනවා පරදොල තේරුම් ගන්න ඒ ඒ අනුව මායයි තාමත්ම දක්සයි. අර නියම මාත්‍රාවට නියම වේලාවට නියම කෙනාට නියම කෙලෙසේ තමයි බස්සන්නේ. එතකොට මේ කතාව හරහා ඒ කාරකයා කවුද කියලා තේරුම් ගන්න බැරි වුණොත් ඉතින් දුරද කියන ප්‍රශ්නයකට මුල පුරනවා සමහර ලාට භික්ෂුණීගේ භික්ෂුත්වය භාවනා ජීවිතය ඒ වගේම නියෝජනය කරන ಗುಣචරිතය සියල්ලම හොදපාල වෙන්න ඉඩ තියෙනවා මේ පුංචි සිද්ධිය. මොකද යම් හේයකින් යම් ආකාරයකින් ඒක හරියට තේරුම් ගත්තොත් මේ අවුරුදු 2600ක් පවතින සූත්‍රයක් බවට පත් වෙන්නත් ඉඩ තියෙනවා. මෙහෙම මේ தත්ත්වයටපත් වෙලා අපහසුවට වැටිලා පරාජික වෙලා හෝ ගිහි ගිලා හෝ පිස්සු වැටිලා හෝ භාවනා කරගන්න බැරි කෝටි ගණක් ඉන්න තියෙනවා. අපි දන්නේ නැහැ. මේක මේ සූත්‍රයට ආයේ මේක සාර්ථක සංසිද්ධියක්. කාට හරි බලලකින් අර්ථයක් ගන්න පුළුවන් නිසා. ඉතින් ඒ අනුව බලනකොට ඒ දුක්ඛනි වර්ගයේ දිගටම තියෙන එකම සංසිද්ධියයි මේ වගේ විවේකීව පැත්ත කරලා බණ භාවනා කරනකොට මේ මාය ඇවිල්ලා එක එක පැති වලින් එයාව යන එකලසෙන් බිම යන සතිය කලන්න. එහෙම නැත්නම් මේ සමාධිය බිඳ එලන්න. එහෙම නැත්නම් බයංවා, සම්බිදත්තම්වා, ලෝමහං සංවා කියන විදිහට බයක් මුදා ගැනීමක් සහ තැති ගැනීමක් ඇතිකරන නිකන් උසුළු විසුළු කරන. ඒකේ ආය සීමාවක් නැහැ. ඉතින් ඒක නිසා අද අපි දෙව නෑ කියන්න බෑ. අපි කොච්චර දුරට ඒක මාර බලවේගයක් විතර හඳුනා ගන්නද? එහෙම නැත්නම් අපි වෙන කාට හරි ඔබ හේතු කරලා දේශපාලනඥයෙකුට අල්ලපු ගෙදර මිනිස්සයාට එහෙම නැත්නම් වැත්තට අවුවට අපි හේතු කරනවාද කියන එක අපි අපගේ මේ මානසික මට්ටම් වල සිද්ධ වෙනවා. ඒ නිසා මායාවිලා අහන්නේ මේ බිම්බය මේ මේ රූපය කවුරුන් විසින් කරලා ලද්දා එහෙම නැත්නම් මේකේ කාරකය කවුද? මේක හට ගැනීමට හේතු මොනවාද? මේක නැතිවීමට හේතු මොනවාද? ඒක සාමාන්‍යයෙන් කීජු කැල්ල කන්න ඕන ඉච්චාම ඒ හිවල කරන කතාව තමයි. ළඟට ඇවිල්ලා තියෙනවා. බොහෝ ලක්ෂණ රංගනයක් තියෙනවා. බොහෝ ලක්ෂණ ගායනයක් තියෙනවා. බොහෝ ලක්ෂණ පෙනුමක් තියෙනවා. බොහෝ ලක්ෂණ සුවඳක් තියෙනවා. බොහෝ ලක්ෂණ රසක් තියෙනවා. කවුද අනේ මේක කරේ? මේ ඔයාම මේක කරගත්තද? එහෙම නැත්නම් කවුරු හරි වාට කරලා දුන්නද? කොහොමද මේක වැඩි කරන්නේ කොහොමද මේක අඩු කරන්නේ ආදි වශයෙන් අහනකොට ඕනම කෙනෙක් ඒ තමන්ගේ මේ නව නිර්මාණයට ලැබිච්ච බුදු සත්කාරයක් විදිහට ඕන තරම් ඒකට මේ මාර්යා බව නොදැන හිවල බව නොදැන කටේ තියෙන කේජු කල්පිම හැලෙන්න කට ඇරෙන්න ඉඩ තියෙනවා ඒක භාවනා මේ වැඩමුළුවකදී ඇරෙන ලියවෙන ප්‍රශ්න වල හොඳටම තේරෙන තියෙනවා මේ එන දේ වහපීයක් නැතුව gediya pitimම කන ගතිය කෑවට පස්සේ පටලවා ගත්තට පස්සේ අර මෙතෙක් ගොඩ ගහගෙන ආපු සද්ධා ප්‍රමාණය ගොඩ ගහගෙන ආපු සීලය ගොඩ ගහගෙන ආපු සතිය ඔක්කොම බිඳුවට බහිනවා අර පොඩි වැඩකින් සදාකාලික ස්ථිරහානියක් කරන්නේ නමුත් සෑහෙන අසුබෑමක් සෑහෙන අදිෂ්ඨාන ශක්තිය අඩුවීමක් සෑහෙන චිත්ත ශක්තිය අඩුවීමක් ඒ යන්තම් ධනවඩාගෙන යන යෝගාවචරයේ මනසට පැහැදිලිවම ඇති කරනවා. ඉතින් ඒ නිසා එතනදී සාකච්ඡා අනුග්‍රහිතයෙන් මේ යෝගාවචරය ධනවඩා ගත්තේ නැත්නම් ඔසවතපා තියාගත්තේ නැත්නම් ඉතින් කාටවත් ආයේ දෙවෙනි අවස්ථාවක් ලැබෙයිද කියන්න බෑ. ඉතින් ඒක නිසා මේ ශේලා භික්ෂුණියට මේක අහනකොට එතුමිය කල්පනා කරලා බලනවා මේ මම භාවනා කරගෙන සතියේ ඉන්නකොට කවුද මේ ස්තෝත්‍ර ගාවනාවක් කරන්නේ මිනිස්සෙද්ද අමනුස්සෙද්ද කියලා. හිතන්නත් බෑ එතෙන් එනකොට මේ මිනිස්සෙද්ද අමනුස්සෙද්ද නැත්නම් හිතලුවත්ද ප්‍රත්‍යක්ෂයක්ද කියලා හිතන්න බෑ. මේක මා විශ්ින් හිතන්නත් දෙයක්ද නැත්නම් මට කණින් යවුනද නැත්නම් මට ඇඟට දැනුණද නැත්නම් මට රූපෙට පෙනුණද එහෙම නැත්නම් ගන්ධට දැනුණද කියලා මොන විදිහෙන්වත් කියන්න බෑ. දැන් මෙතන හරියටම බුද්ධ ඥාන පොතේ කල්ුවකරෙන් ගාතාවක් කියවිලා තියෙනවා. මුතු සිද්ධිය වෙන වෙලාවේදී කේනිදන් පකටම් බිම්බං කවුද මේ බිම්බේ කෙරුවේ? කවුද මේකේ කාරකයා? මේ බිම්බේට හේතුකාරක මොනවද? විනාශකාරක මොනවද කියලා මේ අදහස එන්න ගාතාවෝනේ නෑ, වචනෝනේ නෑ, පාලි භාෂාවෝනේ නෑ. එක පුංචි දිය මඩ බුකුරක තියෙන දිය බුබුලක් වගේ එකක් එනවා. ඒකෙන් අදහසක් මේ සංවේදනය වෙනවා. අපි හිතන්නේ මේ ගාථාව කියලා අර එයාපෝට් එකේ එනකොට මේ බෝඩ් එකක් අල්ලගෙන ඉන්න අවල් රට කියලා වගේ මාරේ ඇවිල්ලා මේ බෝඩ් එකක් අල්ලගෙන ඉඳ ඇති කියලා වික්ෂුණී ඉස්සරහින් pāli භාෂාවෙන් ගාථාවක් කියලා කියන්නේ මොකක් කරතිව ඕනේ අපේ මනසට මේ පුංචිත්ත යෝන කරන ඉතුරු සියල්ලම අපි හදාගන්න. ඒ හදනා වගේම මේ පුංචි දෙකේ මම මෙච්චර කතන්දර වගේක් ගොතනවා. මේකට කියන ප්‍රපංචකරණය කියලා වාග් බහුල්‍ය කියලා මේකට අභිවදනය කියලා බුදුහාර පාවිච්චි කරනවා. ඊ අභිවදනය කරන මාර්යා දෙන්නේ බොහෝ පුංචි උඩගිඩියක් විතරයි. ඒත් ඔක්කොම අපි හදාගන්න හතන්තර ප්‍රතාව. ඊට පස්සේ නමුත් මෙතන එහෙම උණයි කියලා හිතමුකෝ. එහෙම නැත්නම් මාර්යල බෝඩයක් අල්ලලා හිටියයි කියලා හිතමුකෝ. ඒත් කමන්නේ. සීලාභික්ෂණය කියන්නේ නයිදන් අත කතම් බිම්බා. නයිදන් පර කතම් අභං. මේක මම විශ්ින් කරන ලද නිර්මාණයකුත් නෙවෙයි. ඒකනම් මම මේ ජීවිතයේ මේක වෙනස් විදිහට කරන්නේ මේක. මොකද මම මේ රූපෙට කැමති නෑ. මම මේ රූපේ වෙනස් කරන්න කැමති. මම නිතරම මේක හොද හොදනාවනාව කව කව ඕවා තියන ඉන්නේ. මගේ මන අපේ නෙවෙයිනේ. මගේ මන අපේ නම් මම මේක නාන්න වෙන්නේ නැති, කන්න වෙන්නේ නැති, බොන්න වෙන්නේ නැති මට ඕන විදිහට පවතින රූපයක් හදනවානේ. ඒ නිසා මට කියන්නත් බෑ මේක මම කරන ලද රූපයක් කියලා. ਸਰබලධාරී දෙවියන් වහන්සේ ශිල් බලතල සහිතව කෙරුවා නම් මේ විදිහට මේ රූපය ඇතුලේ ෂටමායාවිකමක් කියලා මවන්න ඕනේ නෑ. මේ බොරුව මුසාවසයිතම වන්න ඕනේ නෑනේ. සර්වඥාන්සේ ජාතක පොතේ සඳහන් කරනවා මීයකා මේ මැවුම්කාරයෙක් නම් මොන මගුලට මේ ලෝකෙ බොරුව මුසාවස මායාවසයිත මැව්වද? මේකට කියන්න ඕනේ මැවුම්කාරය කියලා නෙවෙයි විනාශ කියන්නේ. මවලා තියෙන්නේ මල අවුලක් ලෝකෙ. බුද්ධත්ව ජාතකයේ කෙලිම බයිනවා. බුදුදහම වහන්සේ දෙයයන්ට ප්‍රතික්‍රියව කරුවේ බුදු වෙලා නේ බුදු වෙනට අවුරුදු ගානකට කල්ප ගානකට ඉස්සලා බෝධිදත්ත ජාතකේ. ඉතින් ඒක කියන්න බෑ අනුන් කෙරුවා නම් ඔච්චර ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් නම් මේක මෙච්චර මේ ලෙඩ රෝගෙන්ටයි සමේලේ දෙන්ටයි තේ රෝගෙන්ටයි කණේ රෝගෙන්ටයි බඩේ රෝගෙන්ටයි මේක ලෙඩ නිගල්ුවක්. මව් එක. ඒ නිසා සේලා වික්ෂුණින් කියන මට නම් හිතන්න බෑ. මේ සී කල්පනාවක් ඇති කෙනෙක් මැව්වයි කියලා මම. කාට හරි අන්තිම ජල් වෙලා අර ඇලියට ඇහැතියන්නේ අවුරුදු උසරේට පස්ස පැත්තේ ගිහිල්ලා කන්නේ වගේ ඇහැතිය රූපයක් අපිට අහුවෙලා තියෙනවා. කන තියෙනොත් කන නැහැ. ඇහැතින් තෝරන ඇහැ නැහැ මේක අංජබජා. අපි હવે හිතාගෙන ඉන්නවා මෙන්න මෙහෙම ලක්ුණොත් හොඳයි කියලා. ඒ නිසා මේක නම් කාර්යෝ කියන්නත් බෑ. හේතුපටිච්ච සම්බෝධං හේතු මංගා නිරුද්ධති. මේකට අදාළ හේතු වර්ගයක් නැත්තේ නැහැ. මේ මම කියාගත් ආත්ම ස්වરૂපයක් හෝ අනුන්ව කියා ගන්න ਸਰබලදාන දෙවියන් වහන්සේ හෝ ඊශ්වර හෝ බ්‍රහ්ම නැතුවට හේතු වර්ගයක් තියෙනවා. ඒවා අනාත්ම හේතු. එහෙම නැත්නම් පෞද්ගලිකරණය කරන්න බැරි හේතු වර්ගයක් තියෙනවා. හේතු පරිස සම්භූතා හේතු බංගානි විද්‍යති. ඒ හේතු ඒ ධම්මා හේතුපබව තේ හේතුන් තථාගතවා කියන එක ඒ අපේ දාසනේ මුලින්දම ආවෙලක් මේ හැම එකටම අදාළ හේතුවක්. ඕනම හේතුව නිසා ඕන දෙයක් හැදෙනවා කියන එක බුදුරජාණන් පිළිගන්නෙත් නැහැ. දැන් අද තියෙන කැවුස් තියෙන කියලා එකක්. මැතමැටික්ස් වල. ඒකේ පෙන්නලා දීලා තියෙනවා ඕනම දෙයකින් ඕනම දෙයක් හැදෙන්න පුළුවන් කියන වගේ අදහසක්. ඒගොල්ල කියනවා ෆ්ලොරිඩාවේ ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ සමනලේ කත්වතු ගැහුවොත් ඒ අත්තට ගැහිල්ලේ ශක්තිය වැඩි වර්ධනය වෙලා කැලිෆෝනියාවේ සුළු සුළඟක් ඇති වෙන්න ඉඩ තියෙනවා. අර පුංචි වෙනසෙන් අච්චර ලොකු වෙනසක් වෙන්න ඉඩ තියෙනවා මේක තමයි කැවෝස් තියෙන කියලා කියන්නේ. බුදුරජාණන්සේ ඒ තරම්ම මල්ලෙන් ගහලා නැහැ. උන්වහන්සේ හැම හේතුවක් නෙමෙයි හැම හේතුවක් වෙන්නේ අදාළ හේතු නිසා අදාළ ඵල ලැබෙනවා. ඒත් හොඳට මතක තියාගන්න බහුසුත භාවයේ සඳහා කිසිම වෙලාවක ඒක හේතුවක් එක හේතුවක් නිසා බහු ප්‍රතිඵල ඉන්නේ නැහැ ලෝකෙ. බොහෝ හේතු නිසා එක ප්‍රතිඵලයක් එන්නේ නැහැ. බොහෝ හේතු නිසා බොහෝ හේතු පහළ වීම තමයි බුදුජාණන් වහන්සේගේ දැනුම අපේ අධ්‍යාපනය අපේ ඔළුව කොච්චර ඔලොමොට්ටල කරලා තියෙනවද කියනවනම් අපේ අධ්‍යාපනය අපිට උගන්වන්නේ එක හේතුවක් නිසා තව හේතුවක් ඇති වෙන ලීනියර් සිස්ටම් එක එහෙම නැත්නම් රීකියකරණය විතරයි. ඒ නිසා අපි අධ්‍යාපනයේ යන්න යන්න මෙට්ටහි වෙනවා. මොට්ටේ බවටපත් වෙනවා. දැන් හැබැයි අධ්‍යාපනඥයන් තේරලා තියෙනවා මේ ලෝකේ වැඩ සිද්ධ වෙන්නේ රීචී ක්‍රමෙන් නෙවෙයි මේට්‍රික්ස් එකක් විදිහට විවිධාකාර ධර්මන්තරන් තියෙනවා කියලා. බුදුසසුනේදී ධර්මචක්ක මුද්‍රාව බලනද මේ ඇඟිලි පහේ අතර සම්බන්ධතාව මේ මාකට ඇඟිල්ලයි දබර ඇඟිල්ල එකතු කරලා අනෙක් අතේ මැද ඇඟිල්ලට අත තිබ්බට පස්සේ උනාට පේනවා මේ අතෙත් පහක් තියෙනවා මේ අතෙත් පහක් තියෙනවා මේ අතර අන්තර් සම්බන්ධතාව මේ පහ අතර සහ ඒ පහ අතර තියෙන සම්බන්ධතාව මේ ආකාරයි කියලා වෙන්නකොට තමයි ඔය එක එක හස්ත මුද්‍රා වෙලා තියෙන්නේ. ව්‍යාකරණ මුද්‍රාවේ තියෙන්නේ ඔය ඇඟිලි එක විදිහකට අල්ලලා තියාගෙන ඉන්න එක මෙච්චරයි උන්වහන්සේ උගන්වන්න ගත්තේ කලුලැල්ලක් ගත්තෙත් නැහැ චෝක් කැලි තිබුණෙත් නැහැ ඕහෙඩ් ප්‍රොජෙක්ටරයක් තිබුණෙත් නැහැ කම්පියුටර් තිබුණෙත් නැහැ ඔය සා විශාල විශාල ප්‍රතිසමුපාදයක් මේ වගේ රැස්වෙච්ච පිළිසකට ඇඟිලි 10න් තමයි පේන්නේ ඒ පෙන්වේ මේ බොහෝ හේතු නිසා බොහෝ හේතු පහල වෙන උඹේ මනස කැමැති මේ මේකට අදාළ එක හේතු ගන්න. එහෙම හිතුවට නම් හොඳයි. හැබැයි එහෙම එකක් වෙන්නේ නැහැ ලෝකෙ බොහොම සංකීර්ණයි. ඉතින් මේ සේලා වික්ෂණය කියනවා හේතු පරිච්ඡ සම්භූතං හේතු භංගා නිකුත්. අවවදෙනින් කියන්නේ. බොහෝ හේතු නිසා හේතු නිකුත් වෙනකොට ඒක වෙනවා. ඒ හේතු විසඳලා ගියාට පස්සේ විලල්ලා ගියාට පස්සේ ඒ මේ විස්තර වෙලා ගියාට පස්සේ ඵලේ නැති වෙනවා. ඉතින් මේක මායයට හරියට නිකන් SMS එකක් කරනවා වගේ, ටෙලිෆෝන් කරනවා වගේ මේ මායයට කියා ගන්න ඉස්සර වෙලා ඉතාමත් වැදගත් දේ තමයි මේ ඇවිල්ලා ඉන්නේ මායය කියලා තේරුම් ගන්න. මේ ඇවිල්ලා තියෙන්නේ මට බයක් ඇති ගැනීමක් සහ ලොමු ගැනීමක් ඇති කරන්නයි මගේ සමාධිය කඩන්නයි. ඉතින් ඒක නිසා යම් කිසි විදිහකට මේකට බය වුණා නම්, ඇති ගැනුණා නම් ලෝමාන්තරයක් ආවනම් මාලා දිනනවා. ඒ වගේම සමාධිය වඩා ගත්තම ඒත් මාලා දිනනවා. මෙච්චර ලස්සන ගණදිනුවක් කරද්දී සීලා භික්ෂුණිය සමාධිය කඩා ගන්නෙත් නෑ, බය වෙන්නෙත් නෑ, ලෝමාන්තරයක් වෙන්නෙත් නෑ ආවනම් මේක සූත්‍රයක් වෙන්නේ නෑ. සීලා භික්ෂුණිය පිටනම් කොටුවට යන එක විතරයි වෙන්නේ. මේක ඉතිහාසෙට යන්නේ නෑ. එහෙමනම් භාවනා කරන්න කියලා විශ්වාස වුණා කියලා ඒ කාලෙත් කට කතාවකට මුල් වෙන්න ඉතිසිනවා. නමුත් උනේ නැහැ. ඉතින් අපිට අවශ්‍ය වෙනවා අපි කරගෙන යනකොට අපේ ජීවිතේදී අනන්තවත් මේ භාවනා කරන යනකොට අරමුණෙන් පිටපැනලා රූප පේන වෙලාවල් එනවා. ශබ්ද ඇහෙන වෙලාවල් එනවා. ගන්ධ රස පහස දැනෙන වෙලාවල් එනවා. අදහස් මතුවෙන වෙලාවල් එනවා. ශක සංකා පහළ වෙන වෙලාවල් එනවා. ඒ සෑම වෙලාවකම බයක්, ලෝමාංශනයක් සහ චම්බිතත්නම් පහළ වෙන්න පුළුවන්. බය, තැති ගැනීම සහ ලොමු දාගැනීම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක අනිත් පැත්ත වෙන්න පුළුවන් උජාරුකව ආඩම්බරේ එන්නත් පුළුවන්. සමාධිය කැඩීම වෙන්න පුළුවන්. ආන් මේ වෙලාවේදී මේ පහ මේ අරමුණෙන් පිට පහළ වෙන ඕනම දේ කරන්න උත්තරයි. බුදුහාඳුර පෙන්නත් ඔච්චරයි පේන්නේ, දේවදත්ත පෙන්නත් භාවනා කරනකොට ඔච්චරයි හිත වෙන්නේ. භාවනා කරන රත්තරම් පෙන්නත් ඔච්චරයි වෙන්නේ, අසුචි පෙන්නත් ඔච්චරයි වෙන්නේ. අපේ හිත කොහොම හරි ඇයි මේ රත්තරම් පෙන්නුනේ? ඇයි මේ අසුචි පෙන්නුනේ? ඇයි මට බුදුහාඳුර පෙන්නේ? ඇයි මට දේවදත්ත පෙන්නේ කියලා හිතුව ගමන් ඒක පෙනීමෙන් වෙන්න තියෙන සමාධිය කැඩිලා සිද්ධ වෙලා ඉවරයි. හිත අරමුණෙන් පිට පැනලා ඉවරයි. හැබැයි ඒ විදිහට පිටපයින්වට අමතරව හොඳ ඥානවන්තව සංඥා දෘෂ්ටිය ඇතුව යෝනිසමනස්කාරයෙන් මේක හසුරවන්න පුළුවන් බව දැන් මෙතන ලස්සනට ශීලාවීක්ෂණිය පෙන්ලා දිනවා මාඩගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා ඒ උත්තරය දෙනකොට බය ලෙමු දහ ගැනීම ඇති ගැනීමකුත් නෑ සමාධිය ගැන මොකුත් වෙලා නෑ මේ තමන් පාරෙන් පිටපැන්න අනිවාර්යෙන් පාරෙන් පිටපැටලා වෙන්නේ නැහැ. නමුත් සතිය සමාධිය කැඩෙන්නම ඕනේ නැහැ. සතිය සමාධිය තියාගෙන ඒ පණිවිඩය තියලා අපව පාරෙන් තමන්ගේ ප්‍රධාන පාඩයට ගමන යන්නත් ඇති. ඒ අතරමැද වෙච්ච මේ ගනුදෙනුව නැත්නම් මේ ඕමාරුව එහෙම නැත්නම් ඇති වෙච්ච මේ sannivedanaye තමයි මේ ගාතාවලින් සඳහන් කරලා තියෙන්නේ. අර ඉස්සලා කියන හේතුපටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති කියන එක දැන් උපමා රූපකයක් වෙන්නවා. යථාඤ්‍යතරම් බීජං කෙත්තේ වුත්තං විරෝධේ යම් විදියකට යම් වූ බීජයක්. අනේතරෝ බීජයක් පොළොවට දැම්මාට පස්සේ ඒක කණු කැපිලා වැවිලා එන්නේද වැඩි එන්නේද පටිවි රසං ජාගම්ම සිලීහංච තතුමය. ඒකට පෘථිවි රසෙ එන්න ඕනේ තෙතමනේ එන්න ඕනේ. එතකොට තමයි මේ පැලේ නැගිටලා එන්නේ. ඒ බීජේ තියෙන මොකද්ද ප්‍රභාවය. පණ ඉන්න පුළුවන් ගතියක්. නමුත් ඒකට පෘථිවි රසය වැටුනේ නැත්තම් ජලය නොලැබුණොත් මේ පැලේ ඇටේ කඩ කපිලා එන්නේ. මම විශ්වවිද්‍යාල කියලා ඉගෙන ගත්තේ කෘෂි කාර්යය. ඒකෙදි පෙන්නලා දෙනවා මේ පැලවෙන බීජයකට ආසුත ජලය දැම්මට පැලවෙන්නේ නැහැ. පැලවෙන බීජයට දාන ජලය විස බීජ තියෙනවා. තිබුණ නැත්තම් පැලවෙනවා. ඒ නිසා අපි පැලයක් පැල කෙරුවොත් 100%ක්ම පිරිසිදු පසක. විචර ගන්න රස්තර වල පස්සේ පසක තියෙන සියලුම විස බීජ මරනවා. එතන පැලයක් ගමන පැලවෙන්නේ නැහැ. බුදුරජාණන්සේ කියනවා වතුර දැම්මට පැට පැලවෙන්නේ පටවි රසය වුණා. පටවි රසය කියන්නේ විෂ බීජයක් නැත්නම් රසායනික තෝරයක්. ඒ රසායනික තියෙන වතුරට විතරයි අර ඇටේ ප්‍රාණවත් එකක් බවට පත් කරන්න පුළුවන්. අපි එළුවනම් කියන්නේ අපි බුදුහාමරගේ සමන්තයි නැති නිසා ඇටේට වතුර දැම්මම පස්සේ පැලවෙනවා කියලා. බුදුරජාණන්සේ එහෙම කියන්නේ වතුර පටවි රසයක්. දෙකම එකතු වුණාට පස්සේ තමයි මේ ඇටේ කණු කැපෙන්නේ මුල් අදින්නේ මම කිව්වේ ධර්මයක අදාළයක් නිසා නෙවෙයි බෞසුතු භාවයක් සඳහා කරුවත් යනදී ඇල්ලපිල්ලක් පහපිල්ලක් අඩුවක්වත් අදාළ තැනට හරියට දුන්නාට පස්සේ අපිට විශාල විද්‍යාත්මක ක්‍රමයකින් දැවිලා තමයි හිතන්න වෙන්නේ අයි පුදුරු දාංශ මේ පටවි රසය කියන එකක් මේකට දැනන්නේ කියලා. පටවි රසය නැත්තම් කවදාකවත් පැලයක් පැලෙන්නේ නැහැ. ඒ අදාළ දේ හඳුනන පස්සේ තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒකට ගොඩක් පුංචි පුංචි කර්ම ගොඩක් අපි හිතන හිතන්නේ ඇටයකට වතුර දාපම් පැලෙන්නේ. ඒ ඒ වතුරේ විස බීජ තියෙනවා. ඒ වතුරේ යම් යම් රසායනික ද්‍රව්‍ය තියෙනවා. ඒ ඒක අවශ්‍යන එන්සයිම්ස් ඒ ටූල්ස් ගොඩාක් තිබුණොත් පැලයක් පැලවෙනවා. අපි ඒක පැත්තක තියමුකෝ. මෙන්න මේ විදිහට හැදුනට පස්සේ ඒ ඔක්කොම එකතු වෙලා යම් අදහසක් යම් මතයක් යම් විතර්කයක් යම් ਵਿਚාරයක් පහළ වෙනවා වගේ එහෙම නැත්නම් මේ පහළ වෙච්ච මිනිස්සෙකුගේ හිතේ හිතවිල්ලක් ආකල්පයක් මිත්‍යා දෘෂ්ටියක් සම්මාදිටියක් පහළ වෙන්න ඒ අදාළ හේතු ටික ආවනම් මේක පැලවෙනවා. ඒ ඇටයක් පැලවෙනවා වගේ ඒකට අවශ්‍ය ප්‍රභවය අනුසය කෙලෙසල් තියෙනවා. ඒක පරිඋත්ථාන මට්ටමට යන්න කම්මජ චිත්තජ උතුජ ආහාරද කියලා හේතු හතරකින් තමයි අර නොපෙනෙන දැනගන්න බැරි සැකවීගෙන තියෙන මේ අනුසය වෙලා තියෙන මේ කෙලස් පරිඋත්ථාන මට්ටමට එන්න ඒ අදාළ පුත්ලගේ කර්මජ හේතුව තියෙනවා. ඒක නිකන් පාඩ විලාසය වගේ. චිත්තජ වශයෙන් තිරේ අනිවාර්යයෙන්ම දැනගන්න. අඩු ගන්න ඒක චේතනා මට්ටමේ එහෙම නැත්නම් සංස්කාර මට්ටමේ අදිෂ්ඨාන මට්ටමේ උපය උපාදාන අදිඨාන චේතස බිනිවේද අනුසය කියන. මේ කොතනකින් හරි ඒක යාට අදාළ වෙනවා. ඊට පස්සේ ඍතු හරියන්න ඕනේ ආහාර ලැබෙනවා. එතකොට මේ අනුසය තිබුණ කෙලෙසය තමන්ගේ හිතට වැටහෙන්න පුළුවන් තරමට ගොරෝසු වෙන්න පටන් ගන්නවා. නැත්තම් ඒක තියෙනවා දැනෙන්නේ නැහැ. අදාළ හේතු ලැබුණ නැත්තම් අනුසේ තියෙනවා මේ ආත්මෙන් ඊගාත්මට යන්න පුළුවන්. දැන් මේ දැක්පු දියකට කෙනියට උද නැගිනකොට මේ මනුෂයාගේ సంతානය තුළ ඒක තියෙනවා. කියලා දන්නේ. හරියට වීජයක් තියෙනවා අටුවේ. ඒකේ තියෙන ජීවි සජීවි අජීවි බව වතුර වැටෙනොත් පත වේදත් ලැබුණොත් විතරක් කියහක නැත්තම් කියන්න බෑ. ඒක බෝල් බීජයක්ද සජීවි බීජයක්ද කියලා දැනගන්න පොට විරසයයි යතුරුයි. ඒ වගේ තමයි අපි ළඟ තියෙන අනුසේ ධර්මය. ඉස්මතු වෙන්න මේ කර්මජ චිත්තජ උතුජ ආහාරද කියන හේතු හතර අවශ්‍යයි. ඒ හේතු හතර නැත්තම් අපි කියන්නේ නෑ කියලා. මොකද අපිට පේන මට්ටමේ නෑ. එයා තාම සිද්ධි බවටපත් වෙලා නැහැ. ප්‍රකාශ බවටපත් වෙලා නැහැ. හැබැයි ප්‍රභවය තියෙනවා. අනුසේ වෙලා තියෙනවා. ඒ අනුසේදී මේ හේතු නිසා පහළ වෙනවා. ඒ පහළ වීම මේ හේලා වික්ෂණේ කතා කරන්නේ ඒවං ඛණ්ඩාජ ධාතු යෝච ච ආයතනයිද ස්කන්ධ ධාතු ආයතන වලින් ඊට පස්සේ ඒක පරිඋත්ථාන බවටපත් වෙනවා. අර කර්මද චිත්තද උතුජ ආහාරද හේතු හරියටම ප්‍රමාණයෙන් හරියටම මාත්‍රාවෙන් ලැබුණොත් අපේ ස්කන්ධ ධාතු ආයතන හරහා මට ඒක තේරෙන්න පටන් ගන්නවා ඔන්න මං තුල එක්ක කාමච්ඡන්දයක් පහනවා එක්ක ද්වේෂයක් පහනවා එක්ක නිදිමතක් පහළුණා එක්ක අතීතනාගත පශ්චාත්තාප හෝති ගැස්සීම් පහනවා නැත්නම් සැකයක් පහනවා ඒ බවට පහළ වෙන්නේ ඉස්සෙල්ලා කලින් දුවලා නැත්නම් උබ්බංගම වෙලා කර්මජ හේතු, චිත්තජ හේතු, උතුජ හේතු, ආහාර හේතු පහළ වෙලා. ඒ අනුව තමයි මේක මේ පරිඋත්ථාන මට්ටමට එන්නේ. එතකොට අපිට ස්කන්ධ ධාතු ආයතන හරහා පේන්න පටන් ගන්නවා. ඉතින් එතෙන්දි තමයි අපි දන්නේ. නමුත් ඊට ඉස්සෙල්ලා තොවිලේ නටලා ඉවරයි. ඊට ඉස්සෙල්ලා කර්මජ හේතු ක්‍රියාත්මක වෙලා. ඊට හිතලා අපේ චේතනාව ක්‍රියාත්මක වෙලා. ඊට හේතු ඉස්සෙල්ලා ආහාර ඍතු ලැබිලා. යම් මට්ටමට ආවට පස්සේ තමයි ඒක අපේ දර්ශනපතේට අපේ ප්‍රකාශ භාවයටපත් වෙන්නේ හේතුපටිච්ච සම්බෝධං හේතුබංගා නිකුත්‍යති ඊට පස්සේ ඒ ඒ බලාගෙන ඉන්නකොටම කර්මජ හේතුව ප්‍රවෘත්ති විපාකේ නැතිලා ගියොත් බලාගෙන දැක්ක නැතිලා යනවා මං කියනවා නෑ නෑ මම තටබලා නැති කරා මෙනෙහි කරලා නැති වුණා මට ඇති වුණා මගේ නැති උණයි කියලා අර ඇති වෙච්ච සිද්ධිය තමන්ගේ ස්කන්ධ ධාතු ආයතන වශයෙන් ස්පර්ශ කරලා ප්‍රකාශ කරනකොට අපේ භාෂාවේ නෑ අකර්මකව ප්‍රකාශ කරන ගතියක් කියනවා මම කළා මගේ දේ මම නැති කළා මම ඇති කළා කියන මිසක මේ මම ඇති වෙන බව දැක්කා මම නැති වෙන බව දැක්කා ඒකේම උනා කියන එකත් ඒ කියන්නේ પરමාර්ථයට බරව අකර්මකව කතා කිරීම යෝගාවචර දන්නේ යෝගාවචර දන්නේ මට මේක ඇති වුණා මම මේක නැති කරා මම මේක කළා. මම මේක ඇහුවා. මම මේක වින්දයි කියලා. ඒ ඇහුණා මේක විඳින බව මම දැනගත්තා. මට මේක සිද්ධ වුණා කියනකොට එකම සංසිද්ධිය. හැබැයි මම ගාවක නෑ ආත්මකරණ ගාවක නෑ. ඒ නිසා කමඨාන් සුද්ධ කරනකොට ඒ තමන් ප්‍රකාශ කරන දේවල් සම්මුති වශයෙන් ගැලිලා ගැතිලා ගොත්තලා යනවද ඒක නැත්නම් પરමාර්ථ වශයෙන් අනුන්ගේ දෙයක් වාර්තා කරන භාෂාවකින් يعني සකර්මක භාෂාවෙන් වාර්තා කිරීමක් වගේ දෙයක් යෝග ජීවිතේ වැඩෙනකොට සිද්ධ වෙනවා. ඕන දෙයක් ඕන විදිහට වාර්තා කරන්න බුණා මේ මම මාගේ මගේ ආත්මය කියා ගන්න නැතුව මම භාවනා කරගෙන යනකොට රූපයක් පෙනුණා. මම මේක බැලුවද නැද්ද කියන මම දන්නේ. එතකොට අපි කියන්නේ මම යන්තම් සුද්ධ දැක්කා ඉච්චරයි. මන් දන්නේ නැහැ ගෑනිද මිනිහද කියලා මම සුද්ධ දැක්කා. බැලුව කියන්න බෑ. බලපු ගමන් ගෑනි හෝ මිනිහ හරි වෙනවා. ඉතින් මේ දැකීම සහ බැලීම අතර තියෙන සම්බන්ධතාවය නැත්තම් දැකීම සහ බැලීම අතර තියෙන මේ සකර්මක අකර්මක ભેදය භාෂාවේ තියෙන ගැඹුරම ගැටේ. ඒක හොඳට තේරෙනවා ඒ යෝගාවචරය කොච්චරක් ඒ પરමාර්ථ භාෂාව දැනගෙන එහෙම නැත්නම් මේ සම්මුති ලෝකයේ තියෙන ආත්මයට ගැලිච්ච භාෂාවත් උද්ධහාදී උත්මයන් වහන්සලා ඒක වැඩි භාවිතා කරන්නේ නැතුව අකර්මකව පරමාර්ථයට බරව දේශනා කරපු ඒ එකම වචනමයි හැබැයි මේ මේ දෙකී අතර වෙනසෙන් හිතා ගන්න පුළුවන් මේ බුද්ධිල මේ වාර්තා කරන දේ කොච්චර ඇලිලා ගැලිලා ඒකේ පාටලවාගෙනද තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා ස්කන්ධ ධාතු ආයතන මට්ටමකටපත් උනාට පස්සේ ඒපත් වෙච්ච සිද්ධිය වාර්තාගත කරන හැටි සීලා භික්ෂුණී වෙනස්. සීක පුද්ගලයා වෙනස්. රහතන් වහන්සේ වෙනස්. ඉතින් ඒ පිළිබඳව ඒ පුත්‍ත්‍යණියෙක් සීක පුද්ගලයෙක් රහතන් වහන්සේ නමක් ඒ තමන්ට සිද්ධ වෙච්ච සිද්ධියට වැඩ කරන හැටි සහ ඒක දකින්න හැටි ඒක වාර්තාගත කරන හැටි ඒකට කියනවා වාර්තා කළ යුතු හැටි කියලා ලස්සන දික් තුනකට ගලවලා ඔය ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී ਸਰවත්‍ංශේ සඳහන් කරනවා ඒකයි මේ සීලා භික්ෂුණිය කියන හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති කියලා මේ කට්ටිය කට අරගෙන බලා ඉන්න මේ පටිච්ච සමුප්පාදයයි සීලා භික්ෂුණියගේ මේ වචනයයි අර ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ මේක විස්තර කරන හැටි බලනකොට අපි ළඟ ඔක්කොම අවශ්‍ය දැනුමක් තියෙන අවශ්‍ය අවශ්‍යතාවයක් තියෙන අත්දැකීමක් තියෙනවා. අපිට මේක ගා ගන්න නැතුව වාර්තා කරන්න තේරෙන්නේ මේ මම්මාගේ කියන එකට ගා ගන්න නැතුව මේක වාර්තා කරගන්න දන්නේ නැති නිසා අපි වාර්තා කරන්න යන්න යන්න සත්‍යයෙන් ඈතට ගිහිල්ලා ප්‍රකෘතිය කොහෙද වාර්තාගත කරලා ඉවරනට පස්සේ අපි හිතපු දේ නෙමෙයි කියලා තියෙනවා. ඉතින් ඒක තමයි මාතය කියන්නේ. ඒක තමයි කෙලෙසේ කියන්නේ. අපිට අවශ්‍ය දේ අවශ්‍ය විදිහට කියාගන්න පුළුවන් නම් මෙච්චර කතා කරන්න දෙයක් නැහැ. ඒ නිසා අපි පොඩ්ඩක් අවධානය යොමු කරමු සර්වඥාන්සේ කොහොමද මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය දිගහැරලා පෙන්වන්නේ. ඒක තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ අවසාන සූත්‍රයේ 52 වෙනි සූත්‍රය. ඒකදී මේ බුදුජානනාංශයේ ඉස්සරහට ඒ පාරසදී බ්‍රාහ්මණේ ගෝලෙක් වුණා ඒ ශාස්ත්‍රඥාන්සේ ගෝලෙක් ඇවිල්ලා බුදුහන්සෝ වන්දනා කරන මේ අන්‍යසා අන්‍ය තීර්ථක ගෝලෙක් කියලා බුදුහමරට වන්දනා කරනවා. බුදුනාසයකට බොහොම මේ සතුටු වෙලා එන්න නැත්නම් හොඳයි. ඉතින් දෙගොල්ලක් මේ සම්බන්ධ වෙන්නේ යාළු වෙන තැන ඒක ලහනවා. ඔබතුමන්ලගේ සාසනෙත් ඔබතුමන්ලාගේ සාසුන් වහන්සේත් මේ හික්මීමක් සීලයක් ඉන්ද්‍රිය දමනයක් ඉන්ද්‍රිය භාවනාවක් දේශනා කරනවා. ඉතින් අර බොහොම සතුටින් උත්තර දෙනවා අපේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරනවා අනේ මේ බුදුහාමුදුරු මේ අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ උගන්වීමට ගරු කරනවානේ බොහොම හොඳයි. ඉතින් කින මාත් හරි කැමැති ඔබතුමන්ලගේ ශාසනය කොහොමද ඔබතුමන්ලා ඉන්දිය භාවනාව කරන්නේ? එතකොට කියනවා අපේ ශාස්ත්‍රඥ වහන්සේ කියනවා රූප බලන්න එපා. රූප බලපු ගමන් කෙලස් වෙනවා. ඒ නිසා රූප නොබල හිටපන් කියලා. සද්ද අහන්න එපා. සද්ද අහපු ගමන් කෙලස් ඒ වගේම ගන්ධ රස පහස මොන එක වින්දත් ඒ විදිහ හැම එකෙම කෙලෙස් ඒ නිසා පුළුවන් තරම් දුක නොබලා ඉඳ අද්දනාහින්ද ගන්ධ රස පහසට යන්න එපා කල්පනා කරන්න එපා එතකොට ඒ ළඟ ඉන්න ආනන්ද සාංශ උපස්ථාන කර කර එතකොට ජයනාජ ආනන්ද හඳුනන කියනවා ආනන්ද මේ විදිහට බලනකොට එනම් පොට්ටයක රහත් වෙලාම ඉන්න බෑනේ මොනක බලන්නෙම නේ බීරෙක් රහත් වෙලා තියෙන්නේ. මේ බම්මණේ අතපය හොල්ලන්න බැරි මිනිහ රහත් වෙලා. මොකද මොනවක් කරන්නේ? මොලේ කල්පනා නැති හොඳට බීලා ඉන්න වෙලාවෙම රහත් වැඩි. ඒ කියනකොටම අර මාසාර තේරෙනවා. තේරෙලා ඔලෝ බිම ගහ ගන්නවා. යාගේ යාගේ වාදී යාගේ තර්කය ගුරුනාසිට එක්කම එක්තරම බුදුහමරු කඩලා දානවා. මේ රූප නොබල සිටීමෙන් කෙලෙස් පහළ වීම අඩු වෙනවනම් පොට්ටය නිවන් දැකලා තියෙනවා. ශබ්ද ඇහිීමෙන් කෙලෙස් පහල වෙනවා දන්නවනම් ඇත්තනම් මේ මනුෂ්‍ය කියන දේ ඇත්තනම් බීරෝ නිවන් දක්වා තියෙනවා. ඒකල දරුවත් යනදී නිකම් පොඩි ඉඟියක් කරනවා. කදාච කරහති ලෝකේ ආනන්ද උපජිත තථාගතෝ සම්මා සම්බුද්ධෝ ආනන්ද මේවනි මේ පිස්සු විහාට පිස්සු ගෙලින ලෝකේ කලාතුරකින් බුදු කෙනෙක් පහළ වෙනවා. උන්වහන්සේත් අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාවක් දේශනා කරනවා කියලා පොඩි මතක් කරනකොටම ආනන්ද සාංශී ඉදිරියට ගිහිල්ලා සිවුර සකස් කරලා වැඳලා අනේ සාංශ අපකේදී අනුකම්පාවෙන් අනුත්තර වූ යෝග මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ සර්වචනාංශගේ විවරණය අපට දෙන්නේ කියලා ආනන්ද හඳුරෝ අපි වෙනුවෙන් ඉදිරියට කරලා වඳිනවා. ඊට පස්සේ සර්වචනාංශේ එන ආනන්දාගනි. මෙන්න මේකයි සර්වචනාංශයේ පෙන්නන අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව කියලා උන්වහන්සේ සඳහන් කරලා තියෙනවා සාමාන්‍ය මිනිස්සයා භාවනා කරනකොට ආර්ය විනයේ ඒ කියන්නේ ආර්යයන් වහන්සේලා අහලා ආර්යයන් වහන්සේලා දැකලා ආර්ය විනයේ හැසිරিলা සත්පුරුෂයන් දැකලා සත්පුරුෂ බණ අහලා සත්පුරුෂ ධර්මයේ හැසිරෙන අපිටම සූතවත් ආර්ය ශ්‍රාවකෙක් කියලා නම් කල්යාණ සත්පුරුෂය කියන වචන ටිකේ පාවිච්චි කරනවා. මේ කල්යාණ සත්පුරුෂයා චක්ුණා රූපන් දේශා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාපං අමනාපං ඒ මනුස්සයාට මේ අපි කියන භාවනා අරමුණේ ඉන්නකොට රූපයක් දැක්කයි කියලා. නැත්තම් උනත් මේක ගන්න පුළුවන්. අපි භාවනා අරමුණේ ඉන්නකොට ව්‍යානපානේ බලන්නේ. මොකද එතකොට ඔන්න බුදු ආමරගේ රූපේ දැක්කා, දේවදත්තක රූපය දැක්කා, ජේතවනාරාමේ දැක්කා, වර්ණලිසෑය දැක්කා, නැත්නම් අපායි කෑලි දැක්කා. මොනවා හරි කියලා හිතමුකෝ. ඒ රූපේ දකින්නකොටම උපපච්චති මනාවං උපපච්චති අමනාව. ඒ දැකීම හේතුවෙන් යට මනාපමනාව දෙක පහළ වෙනවා. ඒක අපිට විස්තර වශයෙන් පොඩ්ඩක් කියනවා මේ පටිච්චසමුප්පාදයට අවුරුත් ආසාවෙන් අහගෙන ඉන්න නිසා අපේ හිත තිබුණේ කාය ස්පර්ශය නැත්නම් කාය ප්‍රසාදේ. නාසිකාග්‍රයේ හුස්ම වදින එක පීරි ගැවෙන එක පිරිමදින එක දැනෙමින් හිටියේ. එතකොට කාය විඥාණය කාය ප්‍රසාදේ ස්කන්ධ වශයෙන් කාය කාය රූපස්කන්ධය වෙනවා බාහිරින් එන වායු පොට්ටප ධාතු මේක වදිනවා. එතකොට ධාතු වශයෙන් අටවි ධාතුවයි වායෝ ධාතුවේ වැඩ කරන්නේ. එතකොට මේ මට පිරිමැදීමක් දැනීමක් දැනුණා කියලා වේදනාවක් හෝ සංඥාවක් නාම ධර්මයක් පහළ වෙනවා. මේ ආස්වාස වාතය, මේ පිරිමැදීම, මේ සීතල. ඉතින් ඕකට මනාපමනාපෙන්නේ නැහැ. ඒක ඒක වෙනමම බුදුජානනාංශය අපට කියලා දීලා තියෙන ക്ഷേම භූමිය. ඔය හුස්ම දැකලා හුස්මේ පිරිමැදීම දැක්කට සීතුළු දැක්කට මන පැන්දැරීමක් විතරයි කියන්නේ. ඒක නොදැකුණා කියලා අමනාපයක්වත් නැහැ. නමුත් ඒකේ ඉන්නකොට මේ මනාපමනාප නැති නිසා ඒක හරිය නීලසයි. හරියම ඒකාකාරයි. නිකන් ඇල්ලතරයි බතුයි කන්නවා. ඉතින් ඒකට රූපයක් දැකපුවාම අර අමනාපමනාප නැති එකකින් කොපාරටම මනාපමනාප ඇති වෙන රූපෙට පණිනවයි කියන එකේ ඉපත් ඉන්න බල්ලා මොහරි වෙච්ච ගමන් එළියට පැනනා වගේ තමයි. ඉතින් කාගවත් දෝදයක්වත් දුස්සීලකමක්වත් සතියනදිකමක්වත් නෙවෙයි. මේ බඳපු දීගේ එපා වෙන මිනිහට අල්ලපු ගෙදර ගෑණි ලස්සනට පේනවා කියන එක ඕක ඉතින් වණට කියන්න ඕනේ නැහැ. තරංග ගෑණි එපා වෙලා ඒක උඩ අල්ලපු ගෙදර ගෑණි හොඳ තියෙනවා. අල්ලපු ගෑණි කැතයි. අර ගෙදර ගෑණි තියෙන නොදකින් ගතිය නිසා අර ගෑණි ඊට වැඩි හොඳට පේනවා. ඒ වගේ මේ බලාගෙන යන අරමුණ එපා වෙනකොට ඒක ලද්ද ලැබිච්ච මොන දේ හරි පැටලෙනවා. ඒ නිසා රූපයක් දැක්ක සද්දයක් ඇහුණත් අපිට පේන්නේ නිකන් වෙනදට වැඩිය රූප සද්ද ආවා වගේ. නෑ මේ gedara ගෑණි එපා වෙනවා වෙලා තියෙන්නේ. මේ තමන්ගේ මූල කර්මස්ථානේ නොදකින්නම තන වෙනකොට එන ඕන එකට ඇදෙනවා. අපි හිතමු නැත්නම් ඒක තමයි මේ සූත්‍රයේ තියෙන්නේ. චක්කුණා රූපන් දිසා උපජිත මනාපං උපජිත යමනාපං. ඔන්න එතකොට අපිට අනේ බුද්ධ රූපයක් දකිනකොට ඔන්න සාදු කියන්නේ හිතෙනවා. එහෙම නැත්නම් ඔන දේවදත්ත රූපයක් දකිනකොට ඔන්නේ නොදකින් කියන්නේ එතන ඔය සාදු කියන කිතුන මනාපේ කියලා නොදකින් කියන එක කියන අමනාපේ කියලා නිසා දකින්න රූපයත් එක්කම මනාපමනාපේ පහළ වෙනවයි කියන එක ආලෝකයත් එක්ක උණුසුමත් එක්ක අඳුර නැතිවීමත් එක්ක පත් වීම සිදු වෙනවා කියන එකක් තමයි. ඒ මනාපමනාප එකතර ඒක දකින්න රූප වෙනසක් නැහැ. මේ ඇතුලේ තියෙන අමනාපය නිසා තමයි රූපෙට පණින්නේ පයින්වත් එක මේක එක මනාපයක් එක්ක අමනාපය. ඒ නැත්නම් මනාපමනාප දෙක මැද. එතකොට දැන් හිත තියෙන්නේ චක්කු විඥානේ ඇහැට මුලිච්ච වෙන්නේ එක්කෝ වස්තු රූපයක් එහෙම නැත්නම් රූප සංඥාවක්. මේ රූප සංඥාව නිසා කාය ප්‍රසාදයේ තිබුණ හිත කාය විඥාණය එකපාරට චක්කු විඥානේ බාටපත් වෙනවා. ඒක එක්කෝ ප්‍රකෘති රූපයක් නැත්නම් හිතින්ම වාගත රූපයක්. ඒත් එක්කම උපදිනවා මනාපේ හෝ අමනාපේ නැත්නම් මනාපමනාප දෙක. වනාහල පුරුදු කෙනා දැන් බුදු ජානන්සේ සඳහන් කරනවා ඉන්ද්‍රිය භාවනා දන්න කෙනා බුදුහාමුදුර සඳහන් කරනවා. එයා දකිනවා uppannam me manapam uppannam me mamanapam uppannam me manapamanapan tancha ඕලාරකම් පටිච්චසමුප්පන්නං සංකත මේ වහාම ඇති වෙච්ච මේ ආනාපානේ ලස්සනට ගියේ හිත මේ මනාපමනාට දෙක පහළ වීමත් එක්කම රූප දකින්නෙක් බවට මමපත් වීම ඉතාම ප්‍රසිද්ධ දෙයක් මෙතෙක් වෙලා කිසිම රාග ద్వේෂ තිබුණ නැති හිත මේ මනාපමන අපිට පැන ඕලාරික ප්‍රසිද්ධයි ඒක භාවනා කරන කෙනා හොඳටම තේරෙනවා නැත්නම් මේ තේරුම් ගන්නයි මේ බණ කියන්නේ පටිච්චසමුප්පන්න මේ හේතුවක් හේතු වර්ගයක් පහළ වුණා. ඒ හේතු පහළ වෙනවත් එක්කම ඒයින් හරිනිපන්. ඒකට කියන්නේ නිසා හට ගැනීම කියලා ඔය ඥානසී ස්වාමීන් වහන්සේ වචනයක් අදලා දීලා තියෙනවා නිසා හටගත්තා. දැන් මෙතිකල් හටගන්න නැති තැනකට හිත ගෙනත් තුන සතිය නිසා ආනාපාන තිබුණ නිසා. ඒක නීරසයිනේ. හරි මේකාකාරීනේ කම්මැලිනේ. ඒක නිසා ඊගාටන මොගියේ හරි ආරේ. ඒ නිසා ඒක ඒ රූප සංඥාව නිසා එහෙම නැත්නම් ඇතිවෙච්ච කියලා තියෙන අකමැත්ත නිසා ඔන්න මනාවමන පහළකට ඒක කියනවා නිසා හටගන්නේ උද කියන පටිච්චසමුප්පන්නයි මේක පාරකට පැනගෙන ඕලාකම් පටිච්චසමුප්පන්න සංකතම් ඒක සකස් කරන ලද්දා මේ ඇතිවෙච්ච මනාපය සුපර් මාකට් එකේ ගන්න තියෙන ස්ථිරම නිෂ්පාදනයක් නෙමෙයි ඒ වෙලාවේ හැදෙන එක සංකතයක් සකස් කරන ලද්දා ඒත් මගේ හිතේ කල්යතුම තිබිලා තියෙනවා මේ කෙලෙස් නැති අරමුණට වැඩිය කෙලෙස් ඇති අරමුණට ප්‍රිය ගතියක්. ඒකනේ සංසාරේ දිගට පුරුදු කරනා ඒ නිසා කෙලෙස් නැත්තන් යනකොට ඒක නොදකින්න ඔබ තන් කියනවා. කෙලෙස් සහිත අරමුණට ඇදලා ඉන්නේ කර්මජ හේතුවක් වෙන්න පුළුවන්. චිත්තජ හේතු වෙන්න පුළුවන් චේතනාවක් පහළ වෙනවා මේක මහා කම්මැලි ඇල්වතර බති වගේ අර කුකුල් මස් වාවේ එකපාරටම රූප දකින්න එකට යනවා. එතකොට අවශ්‍ය කරන දේ ලැබෙන ඔන්න මනාපමනාව වේපානකට කියනවා සංකතං හේතු රාශියක් හදාගත්ත බොහෝ ඕලාරිකයි. ඕලාරිකම් වෙන්න පුළුවන් කෙලස් ඇති නැති ભેදය හරහා කාය විඥානයේ ඉඳලා චක්කු විඥානයේ පැනීම හරහා වායෝ පොට්ටබ්බ ධාතුවේ ඉඳලා රූප සංඥාවක් නිසා නැත්නම් රූපයක් නිසා කියලා ඒ භාවනා කරන එක්කනාගේ විචක්ෂණ බුද්ධිය තියෙනවනම් මොන් පහතේ ඔබ දැනගන්න පුළුවන්. අන්නේම දැක ගන්නකොට මේක පටිච්ච සමුප්පන්නයි. නිසා හට ගැනීමක් කියලා දන්නවනම් බුදුචාන් වහන්සේ සඳහන් කරනවා ඒ කෙනාට ආර්ය විනේහි ඉන්දිය භාවනා කරන කෙනෙක් ඉන්දිය ධමනය කරගත්ත කෙනෙක් එයාට තේරෙනවා තේරෙන්න තමයි මේ බුදුහාමුදුරුවෝ මේ වචන කියන්නේ ඒතං සන්තං ඒතං පණීතං උපේක්ඛා මොකද්ද මේ දැම්මට මන අපේ පහළුණා මෙන්නම තමනාවේ වහන අනේ කොච්චර හොඳද මොනතරම් සාන්තද මොනතරම් ප්‍රණීතද ඊට ඉස්සලා තිබුණ උපේක්ෂාව. ඊට ඉස්සලා තිබුණ හිත ආනපන. ඉන්නේ ඉදියාවේ ඒකේ ඉඳලා මේ අනාකූල ප්‍රයක පාරට ආකූල වුණා. මේ පෑදිදී එක පාරට බොරදී පාටපත් වෙනවා. දැන් බුදුහාමුදුරුවෝ කියන දැම්බට දෙකක් පේනවා. හිතියේ උපේක්ෂාවේ නැත්නම් අපි කියනවා දියාරු ගතිය, කම්මැලිකම, නීරසකම එපා වෙච්ච එකේ හිතියේ. දැන් මොන එක පාවලට මනාපමනා පහළ වුණා. දැන් ඉතින් ඉඳලා කෙලෙස් රැස් වෙනවා. සංස්කාර රැස් වෙනවා. ඒ නිසා බුදු දාන සඳහන් කරනවා හින්දි භාවනා කරන එක නා සඳහන් කරනවා ඒතං සන්තං ඒතං පනිතං අදිනම් උපේක්ඛා. අනිත් මම මෙච්චර වෙලා හිටියේ උපේක්ෂාවයි. දැන් ඔන්න ඇදුනා මනාපමනා අපිට කියලා එයා මේ ඇතිවෙච්ච මනාපමනාට ද්වේෂ කරනවමත් නෙවෙයි මේක ඉස්සෙල්ලා හිටියේ ආරක්ෂක භූමිය ගැන. තමන්ගේ ගෝචරය ගැන ඒකත් මට පුළුවන් දෙයක් මම මෙතෙක්කල් වැඩි ඇසුරු කරපු අරමුණේ නමුත් ඒක පිළිබඳව මන්ම දන්නේ නැතුව මේකට ද්වේෂයක් පහළ වෙලා තියෙන නිසා මේ ආයෙ කොට කබලේ ලිපට වැටුනේ දැන් මම ලිපේ ඉන්නේ අනේ ඊට වෙඩි අර හිටපු කබල හොඳ කියලා අර උපේක්ෂාවට එන්න පුළුවන් නම් ජීවිතයේ 100%ක්ම ලබන්නේ ඒ ලකුණු දෙන්න යා හේතු ගන්නන්නේ මොකද්ද? ඕලාරික පරිසම්පන්න සංකතක්. මේක ඕලාරික දෙයක්. පොත් එක දුන්න තත කාලා පෙන්වන්න පුළුවන් එක. පරිසම්පන්න එතනින් හටගත්ත දෙයක් සංකතය සකස් කරලා ගන්නවා. ඉතින් අපි මේක දැම්මොත් සේලා භික්ෂුණියට මේ ඇහිච්ච ගාතාව එනකොටම එයාට තේරුණා නම් මගේ සමාධිය කැඩුනා. මේ ගාතාවෙන් කරන්න හදන්නේ බයක්, සම්පිතත්වයක්, ස්ලෝභාන්තයක් එන්න පටන් ගන්නේ. ඒ නිසා මට අනේ අර තිබිච්ච සමාධිය හොඳයි. මොකಾದයි මේ ඇවිල්ලා තියෙන්නේ කියලා දැනගෙන මායයි කියලා දැනගත්තට පස්සේ එයාට ඕන්න ආපහු තිබුණ අරමුණට යන්න බුණා. ඒතකොට මේ ලනුව දිගේ යන්නේ මේ මේ ගැටේට අහුවෙන්නේ නැහැ. අහු නොවෙන්න නම් Taman හිතපු දන ආරක්ෂා සහිත බවත් දැන් සමාධිය කැඩීම සඳහා මේ වගේ සිද්ධියක් මේ වගේ අතුරු භාරකට හිත වැටුණා කියලා දැනගත්තොත් දැනගන්න පුළුවන් නම් එතන එයාට අරසන්න තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ එතකොට අර තිබිච්ච ගිලිහිච්ච මූල කර්මස්ථාන යන්න පුළුවන් නම් පූර්ණ අරසාවව ලැබෙනවා. හැබැයි ආයෙත් ඉක්මනට මේකට පාවෙනවා. ඒක පිළිබඳව මොනම තාලෙකවත් යෝගාවදයට ඉස්පාසුවක් නැහැ. මූල කර්මස්ථානේ ගිය ගමන් එපා. එතකොට ලක්ෂිකුත් දෙකක් ඇටෝ මේ හැරලා තිනා වගේ කෑමද බීමද ඔක්කොම ඇරලා තියෙනවා. ඉතින් එකපාරට අර රසමස උඩට පනිනවා. පනිනකොටම කබලෙන් ලිපට වැටෙනවා. එතකොට තීරුම් අර ගන්නකොට මේකට සතර බලධාරී දෙවි කෙනෙකුත් නැහැ. අනේ දන්නවනම් මම පනින්නෙත් නැහැ. නමුත් දැන් පෑනේනවා. පෑනනට පස්සේ විපාක වෙදින්නත් එනවා. නමුත් බුදුසසුනන්සේ ඒක එයාටම බුද්ධිය දෙන ඔන්න ඔබේමයි 100%ක්ම මේක විනිශ්චය. අමාරු වෙන්න තුඹයි දුක් විඳින්නේ උඹට ඕනේ නම් මේ මේ මේ හැබැයි මේ තියෙන නරක පුරුද්ද අතහැරලා ආපහු සැරයක් හැකීක්මනින් මූල කර්මස්ථාන ගිහිලා අප්පගේ බුව අප්පගේ ගොදුරු වීමට ගිහිලා අප්පගේ දෑවැත් භූමියට ගියා වගේ ආරක්ෂක භූමියට ගිහිල්ලා ඉන්න පුළුවන් ඒක මිනිස්සුෙකුට හම් වෙච්ච සත්පුරුෂයන් අසුර කරනට හම් වෙච්ච සත්‍ය ධර්මයේ හම් වෙනාට හම් වෙච්ච වටිනා අවස්ථාවක් අපෝ යන්න පුළුවන්. මේ අනවනම් යාර කියනවා ආර්ය විනේ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව. ඒත සංතං ඒතම් පණිතං යද්දං උපේක්ඛා කියලා අර හිතපු දන්නේ යන. ඉතින් ඒක එක සැරයක් ගියයි කියලා අපිට මහා ලොකු ලාභයක් ලැබෙන්නේ නැහැ. එක සැරයක් ගියට ආයෙ සැරයක් මේකම මැලිලා ආයෙ කබලෙන් ලිපට වටන වෙලාවක් එනවා. ඒ නිසා අපිට ලක්ෂ කෝටි වාරයක් මේක කරලා මේක තහවුරු කරගන්න අවස්ථාවක් ලැබෙනවා. වැටෙනවා ආයෙත් වැටෙනවා ආයෙත්. ඒවනේ පොඩි එකා ධන ගාන එක නැගිටින්නේ. ඌ වැටෙනවා නැගිටිනවා. වැටෙනවා නැගිටිනවා. වැටෙනවා එතකොට තමයි අම්මා නැතුව දඬුවට නැතුව කොළ නැගිටින්නේ. ආන් මේ වගේ මෙතනදී මේ මේ මායයි නේ කොහොඳ නෑ, රත්යයි නේ කොහොඳ නෑ, රූප වලට පයි කොහොඳ නෑ කියලා අර පාරසදී බ්‍රාහමණයේ ගෝලයන් වගේ මේ රූප දත්ත ඇහෙන්නේ නැති දැනකට රිංගලා හිටියට ඉබ්බා කට ඇතුලට අරගෙන හැංගිලා හිටියොත් භාවනාවක් නා වෙන්නේ නැහැ. උගදෙනකොට ඕන කරලා තියෙන එක තමයි. මොකක්වත් නැතුව ඇති වෙච්ච සමාධිය කුල්ලෙන් වහපු එකක් වගේ ඉඳගෙන ඉන්න නැත්නම් සැපක් වෙනවා. ඒක සම්නිකර කාලේ නාස්ති කිරීම. ඒකේ ඉන්නකොට අවශ්‍ය වෙලා තියෙන මේ බාධා ඇවිල්ලා බාධා වලින් නැවතත් තම ආරක්ෂක භූමිතේ නැටි දැනගෙන බුදුන් නැතුව ධර්ම නැතුව සංඝ නැතුව තමන්ගේම ශක්තිය එන්න පුළුවන් ගැති දෙන්න ගියා නම් ඒකට තමයි ධර්මයේ පිහිට කියන්නේ. එහෙම නැත්නම් අරසාව කියන්නේ. බුදුහාමරගේ සාරණ කියන්නේ. එහෙම නැත්නම් බුදුහාමර වෙලාට ඇවිල්ලා ජීවිතව භගවරන් තම සම්බුද්ධ කිව්වට ඇති වැඩක් නැත්තේ නෑ. Taman දැනගන්න ඕන අපව තියාගන්න. මේක බුදුජානක පෙන්නන්නේ නැත්නම් මේක නිදර්ශනය කරන්නේ ආධුනික පුත්තක්ජන යෝගාවචරගේ හැටි. එයාට තේරුම් ගන්න පුළුවන් නම් අරමුණේ ඉනකොට කෙලෙස් නැහැ. අරමුණෙන් පිට පැනනකොටම බොහොම ඕලාරිකව බොහොම නිසා හටගන්න සංකත වූ මනාවමනාප ආරය. මනාවමනාප කියන්නේම කෙලෙස්. ඒකෙන් තමයි ඒ මනාවමනාප නැති දෙන්නේ කොහොමද සීතල, කම්මැලි, ඇල් වතුර වගේ රස නැති එපා වෙන්නේ. මනාවමනාපට ආපු ගමක විචිත්‍රය ඇදලා ගන්නවනේ. ඒ තණ්හාව කියන්නේ. ඒක තමයි කෙලෙස් කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් සීකට අපිට පාඩම දෙන්නේ. ඒක කෙලෙස් නැති පදනමක් වේදිකාවක් සකස් කරලා කියන ඔන්න පුතේ ඔන්න දුවේ උඹලගේ මගෙත් පිහිටෙන් ධර්මයෙන් පිහිටි උඹලා දැන් වේදිකාවක් සකස් කරලා තියෙනවා කරදරයක් වුණාට පස්සේ ඉසත වෙනකන් අඬා හොගන්න එපා අහව ආරක්ෂක භූමියට ඵලයන් ඒතන් සන්තන් ඒතන් බඳ ඒතන් උපේක්ඛා ඊට පස්සේ බුදුජානනාංශයේ දෙවෙනි මට්ටම අපෙන්න ඔබ මේක පුහුණු කරනකොට කරනකොට කරනකොට ඔබ දවසක සීක තත්ත්වයකට ඒ කියන්නේ සෛක්ෂකයෙක් කියලා කියන්න පුළුවන් නම කියලා කියන්න පුළුවන් සීක தත්ත්වයටපත් වුණා නැත්නම් ආර්ය භූමියටපත් වුණා. ඒත් අර පරිශ්‍රයේ දිගටම කරනවා. ඒකටපත් වුණා කියලා අපිට බෝනස් එකක් හම්බ වෙන්නේ අපිට හම්බ වෙනවා ඊට වැඩිය තමන්ගේ අත්දැකීම් සම්භාරයේ ඇතුව මේක දිහා බලන්න අවස්ථාවක්. එතනදී සරුවචන්සේ සඳහන් කරලා තියෙනවා චක්කුණ රූපන් දිශා උපජ්ජති මනාපං උපජ්ජති මනාපං උපජ්ජති මනාපමනාපං. එයාටත් ඒ වාගෙම අර පෘථග්ජනයට වගේම ඇහැට රූපයක් දකිනකොටම මනාපේ අමනාපේ මනාපමනාප දෙක මැද පහළ වෙනවා. මේ පහළ වෙනකොට යාට තේරෙනවා ඉසන්න මම තිබුණු උපේක්ෂාව හොඳයි කියලා මේකත් ඇහැරලා උපේක්ෂාවට යන්නේ ඉන්ද්‍රිය භාවනාව කිව්වේ. අනුත්තර වූ ආර්යවෙන ඉන්ද්‍රිය භාවනාව දැන් මෙයාට තේරෙනවා මගේ හිත දැන් කොහොමඩක්වත් ඇති වෙච්ච මනාපයට අප්‍රිය කරනවා. මගේ හිත මේ කොහොමඩක්වත් ඇති වෙච්ච මේ අමනාපයට අප්‍රිය කරනවා, ජුකුප්සා කරනවා දුකක් බව තේරෙනවා. ඒ අර බයලජ්‍ය දෙක දැන් ඇඟින්ම ඇවිල්ලා. මේ කෙලෙස් නැති තැන ඉඳලා කෙලෙස් තැනට යනකොට බයලජ්‍යාව ඇති වෙලා ඒක ඇඟින්ම ඇවිල්ලා තමයි තේරෙනවා. ඒක කියනවා නිකන් ගින්නක් ගින්නක් දැල්ලක විවෘත ගින්දල්ලක කුරුළු පියාකට ලං කරනකොට කුරුළු පියාට උණු වෙවි උණු වෙවි උණු වෙවි පස්සෙන් පස්සෙන් පස්සෙන් පස්සට එනවා. එයා පැනලා ගින්නට දෙන්නෙත් නැහැ ගිනි ගන්නෙත් නැහැ. උන්මි විරුණි ගඳ ගහ ඇසෙපත යනවා. නැත්නම් ප්ලාස්ටික් නූලක් ලක් කරන්න බෑනේ එමීට ඉටිබන්දන් දැල්ලකට. ඒක උණු වෙවි, ලැජ්ජ වෙවි, මුකුලුත් වෙවි, විකසිත මේ මේ ජුගුප්සා වේලා. පස්සෙන් පස්සට පස්සෙන් පස්සට එන. ආන්නේ වගේ මේ මම මේ සුද්ධ භූමියේ ඉන්නේ, නික්ලේශී තැනක ඉන්නේ. මේ රූපේ නිසා, මේ ශබ්ද නිසා, මේ ගඳ නිසා, මේ රස නිසා, මේ පහස නිසා මනාපමනාප පහළ වුණා. ඒ අට්ඨියති හරායති ජිගුච්ඡති. ශබ්ද සංඛාරේසු අනිච්ච සංඥා. අනිච්චා සංඥා කියලා මේක පිරිමානන්ද සූත්‍රය ගන්නනවා. අනේ අපේ රාමදුරු දන්නේ නැතුව අනිච්ච සංඥා කියලා බාරගත්තා. අනිච්චා න ඉච්ඡති කියන වචනය මෙතන එන්න ඕනේ. අටුවාවත් පරද්දගෙන තියෙනවා සූත්‍රයත් පරද්දගෙන. සබ්බ සංඛාරේසු අනිච්චා සංඥා. සබ්බ සංස්කාරයන්සේ න ඉච්ඡති කැමති වෙන්නේ. මේ සංස්කාරකෝ තිබුණ හිත මනාපමනාප දෙකටපත් වෙලා මනාපමනාප දෙක අතරමැද රොක්කද සයිස්කාරික බවට පත්විච්ච ගමන් යාර දෙන ඔන්න පෑදිදියට බොරදී එක්ුණා අනාකූල ප්‍රවාහය ආකූල වුණා කියන ඒ ආකූල භාවයේ සහ බොරදියට අට්ඨියති හරායති ජිකුච්චික දුකක් කරගනි ඇකිලෙයි ජිකුප්සාකරයි එතකොට එයා දන්නවා ඊට සාපේක්ෂව පිරිසුත් තැනක් තියෙනවා ඉස්සර එක්කනා නම් කියන්නේ සාන් මේක සාන්තයි මේක ප්‍රීතයි මේක උපේක්ෂාව අරක කෙලස් කියලා දැන් මෙතන භාවනාවෙන්ම හුරු වෙන්න ඒ ඌරු වෙන්න අත්දැකීමෙන් වෙනවා දැන් ඔන්න අනුතුරු තැනකට ගියා ලැජ්ජිත තැනකට ගියා පිළිකුල් තැනකට ගියා කියලා හරියට දවස් 30ේම ගෝතම්පත් කර කර ඉඳලා හරි කාලක වැඩ කරපු මිනිස්සෙක් හරි ඇඳ හොඳට ගොවිකරන්ට ගොවිකරන්ට කොහොදලා දාලා මඩ ඇඳුම් ගලවලා දාලා නාලා ගෙටාපු වෙලාවේ ආය යන්න කැමති වෙන්නේ නැහැ නේ කොමුදට. ඉසුරු කරන්න පස්සේ. එහෙම නැත්නම් ගාලක වැඩ කර දෙන්න මිනිස්සෙක් ඔක්කොම වැඩ දවස පුසි වැඩ කරලා ඉවරලා ගෙදර ආවට පස්සේ නාලා කියලා. ආයෙසරෙක් කවුරුහරි කිව්වොත් ඒ මන්න වැස්සිය බෙට්ට දාලා දෙන මිල අරන්දාම කියලා ඔන්න දිවිචාව හිටු දෙනකන් දැන් මම නාලා ඉන්නේ මට බෑ. ආන්නේ වගේ පිරිසුදු වුණාට පස්සේ හිත ආයෙ කැමති වෙන්නේ නැහැ කක්කට ගන්න. ඒක තමයි සීක භූමිය කියන්නේ. ඒක තමයි අපිට බයලජ්ජාවක් කියලා එන්නේ. ඒ බයලජ්ජාව තමයි අපිට ඉන්ද්‍රිය භාවනාවක් ඇති කරන්නේ. ඒ බයලජ්ජාව සහ ඉන්ද්‍රිය භාවනාව තමයි සීලයක් ඇති කරන්නේ. එතෙන්ට එනකන් සීලයක් නැහැ. එතෙන්ට එනකන් සීලතුන් වගේ හැදිරෙනවා. මොකද අපිට ඇතුළතින් සාධාරණීකරණය වීමක්, ඇතුළතින් අපේ පද්ධතියෙන් ඒකට සහයෝගයක් නැහැ. ඇතුළතින් පද්ධතියෙන් සහයෝගයක් එනවා. පරිණාමයක් ඇති වෙනවා. දුකටපත් වෙනකොට කෙලෙසට යනකොට පෙකේන ගතියක් එනවා. බයලජ්ජා දෙකට කියනවා දේවදර්ම කියලා. ඒකට කියනවා සුඛ ධර්ම. ඒකට කියනවා ලෝකපාලක ධර්ම කියලා. ඕක මිස ඔය UNDP FAO කියන ලෝකපාලක බයියෝ නෙවෙයි මේ ලෝක පාලනය කරන්නේ. අපි හිතන්නේ මේ ලෝක පාලනය කරන්නේ ලෝක බැංකුවයි UN එකයි FAO එකයි අනේ උන්ගේ සපෝට් එකක් ගන්න පුළුවන් නම් මේ ලංකාව දිනුවත් දැන් මට දිනු වෙන පුළුවන් කියලා. බුදු දන්සේ සඳහන් කරනවා උඹට පායවට පාවට තියෙන බය කියන්නේ ඔබ නික්ලේශී භූමියක යනකොට පව් භූමියකට වැටෙනකොට පක්ෂග්‍රාහී භූමියට වැටෙනකොට අහම්බර භූමියකට වැටෙනකොට ඊතම භූමියකට වැටෙනකොට මනාපමන පහළ වෙනකොටම ලැජ්ජාවක් පහළ වෙන්නේ නැත්නම් අට්ඨියති හරහති ජිගුච්ඡති තම කියන්න බෑ සීක භූමියට පත් වෙනවා සීක භූමියට පත් වුණා නම් යම් කිංචකම් මං කරෝති පාවකම් කායේන වාචා උදචේතසාව අබබ්බෝ හෝතක පරිචාරය අවබදාදිත බදස උද්දා එයාටත් අර වාගෙම පෘථග්ජනකට වගේම කෙලස් පාල වෙනවා කෙලස් සහිත ස්ථාන ඇති වෙනවා එහෙම නැත්නම් කෙලස් සහිත සිද්ධි වලට මුහුණ දෙන්න වෙනවා අතිමුත් අකුසලයක් සිද්ධ වෙලා පච්චිනමුත් අකුසලයක් සිද්ධ වෙලා හිතෙමුත් සිද්ධ වෙලා යම් කිච්ච කම්මං කරෝති පාවකං කායේන වාචා උදචේසන. යාට ඒක වසන් ගන්න බෑ. ඉස්සෙල්නම් ඒ ඒක භූමියට එනකම් වෙච්ච වැරදි වසන් කරන ෂටගතිය මායාවේ ගතිය මම සිල්ලොතෙක් මම මේ තිල් ලකින කෙනෙක් කියාගෙන ඉන්නවා. ඒක භූමියට ගියාට පස්සේ එයා ඇති වෙච්ච ඒ අත්තරද්ද අච්ඡය කියලා කියනවා. ඒකට ආපත්‍ය හෙල්ලි කරනකම් ස්පර්ශයක් එන්නේ ඒ එන්නේ මොකද? ඒ ඒ වෙලාවට බයකට හරි මෙනේ ඇඟ ඇතුලෙම අට්ඨියති හරායති ජබුච්චති. ඉතින් එතකොට දැන් මේ මම සමාධියක හිටියේ බය චම්මිතත්වය ලෝමාංශ නැතුව හිටියා මාරේ ඇවිල්ලා මාව කලබවන්න හැදුවා කැළඹුවා නම් බයක් චකිතස් ලෝමාංශයක් ආව නම් කෙලෙස් සමාධිය කඩාගත්තා නම් කෙලෙස් ඒක නිසා මේ සීලා භික්ෂුණිය නුවණින් සලකා බලනවා කවුද මේ යන්නේ. මාරේ ආවට පස්සේ එයා පැත්තකට යන්නේ නැහැ. ආයේ මේ මූල කර්මස්ථානට යන කෙලිම මාරට කතා කරලා උත්තරේ දෙනවා. ඒ සතිය කැඩෙන්නේ නැහැ. ඒ සමාධිය කැඩෙන්නේ නැහැ. ඒ බයක් මේ ගෑනු කෙනෙක් මේ තනි අන්දවනේ තනියම ඉන්න ස්ත්‍රියාවක් මේ භික්ෂුණියක් මේ ඇවිල්ලා තියෙන්නේ දසමාර දෙන්න දැට මාරේ කියලා බයක් මොකක්වත් නැහැ. යාට කියනවා නයිදං අත්ත කතං විම්බං නයිදං පර කතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධේ. මේක මා විශ්ින් කරන ලද්දෙකුත් නෙමෙයි. අපි ගත්තොත් මේ මායයා නිසා මායයා පැමිණීම නිසා ඇතිවෙච්ච බය ලොමුදා ගැනීමක් හෝ සමාධි කැඩීමක් කියන එක ගන්නකො. එතන මේ ඇහිීම නිසා හෝ දැකීම නිසා හෝ අරමුණෙන් පිට පැනලා මොකක් හරි හිතුනනම් ඒ එකක්වත් මම කරපේ කරන්නේ මොකද මම මෙතෙන්ට ආවේ අන්දවණේට ආවේ මාරත් එක්ක ගන්න කරන්නේ නෙමෙයි. මෙයා අහම්බෙන් ආවේ ඒ නිසා මගේ එකක් නෙමෙයි. ඒ වගේම ඔබට ඕන දෙයක්වත් ධක්මයට ඕන දෙයක්වත් මම කරන්න දෙන්නේ නැහැ. මම යෝනිසමංචකාරක පිළිටනවා නම් කවුරුත් කරන කරදරයක්වත් නැහැ. කවුරු හරි කරන එකක් වෙනවා මම මෙතන මෝඩ වුණා. එහෙනම් මම බයක් ඇති කර ගන්නවා. මම නැගිටලා දුවනවා. මම තොවිලි බලි තොවිල් නටනවා. මම කියලා දෙත් කවෙ කියනවා අයියෝ මාරේ ඇවිල්ලා මට කරදර කරයි කියලා මොකක්වත් නැහැ. ඒ කිසිම බලවේගයකට උද දෙන්නේ නැහැ. හේතුවක් ආවා හේතු නැති වෙනකොට මේක විනාශ වෙනවා නැත්නම් මායයට කිව්වොත් තෝ මායයි කියලා මායය එතනම අන්තර්ස්ථාන වෙනවා මායя උඩුක්ක දියාගන්න කරවුඩ දියාගත්තොත් තමයි යාට පුළුවන් වෙන්නේ අපට කිනිස කරන්න මායයට අවශ්‍ය කරලා තියෙන්නේ තව පාපී මාර තෝ පාපී මායයි කියලා මායයට කෙලින් කතා කරන්න පුළුවන් නම් මොනම බලයක්වත් ක්‍රියාත්මක කරන්න බෑ. ඒ වික්ෂුණි විභංගේ සම්පූර්ණ සූත්‍ර 10ක් තියෙනවා. බුදුජානනාංශයේ මාරත් එක්ක හම්බෙච්ච සූත්‍ර රාශියක් තියෙන හැම එකේම මාර්යා මාර්යා වශයෙන් අඳුනගත්ත එක විතරයි කරලා තියෙන්නේ. අඳුනගත්ත ගමන්ම එයා එතනම අන්තර්ථාන වෙනවා. ඒක තමයි තතේව අන්තර 10යි. අඳුනගත්තේ නැත්තම් මාර්යා ඔළුව හිලිපාලා පොළොක් පොළොක් ගාලා hina වෙලා මුරු මුරු ගාලා කලලා. අඳුරන්නේ නැත්නම් මොකද කර්මජ හේතු, චිත්තජ හේතු, උතුජ හේතු, ආහාරජ හේතු අපි ලෑස්තිලා ගියේ නැත්තම් මායයට අපි නිකන් කැරට්ටලයක් කපනවා වගේ හාවෙක් අපිව කාලා දානවා. වරද වටා ගැනීම නිසා. ඉතින් කොහොමද හිතන්න ආස්වාසි ආස්වාස වශයෙන් අඳුරගත්තේ නැත්නම් මායයට එන්න පුළුවන් නේද? ආස්වාසි ආස්වාසි බව දන්නවනම් මායයට එන්නත් බෑ. මායя ආපුවම මායයට මායя ගේනවා. ඉච්චරයි. ප්‍රසවාසයේ එනකොට ප්‍රසවාසයේ බව දන්නා වගේම මේ ආපු මායයි කියලා දැනගන්න අඩු ගන්න මේ හිතට ඇසුරු කරන අරමුණු අඳුරගන්න eBay. මේ අරමුණේ මුල, මේ මැද, මේ අග, මේ ආස්වාදේ ප්‍රසවාසයේ නෙවෙයි. මේ ප්‍රසවාසයේ ආස්වාදේ. ඉතින් ওই වගේ පදනමක්, ওই වගේ පිරිසිදු පදනමක් නැතුව කොහේ යන්නද මේ පටිච්චසමුපාදය ඉගෙන ගන්න? මේ වම කියනකොට මේ වම කියලා දන්නේ නැත්නම් බුම්බ බලනකොට කල්කටා පේනවනම් ඉතින් වපර කියලා මේ කියන්නේ පේනවා කියන්නේ නැහැ. ඉතින් අපිට තියෙන ඒ වපර ගතියක්. බලන හැම එකටම අපි හිතලා ඉවරනේ. මේක මෙහෙම වෙන්න ඕනේ කියලා. ඒක කදාකත් අපිට බලන දෙ පේන්නේ නැහැ. පේන දේ බලන්න බෑ. එහෙම පේන දේ බලනවා නම් බලන දේ පේනවා නම් ඕක සත්‍යය නම් අපි හීනෙන් දක්මිටි කන්න ඕනේ. අපි නම් දැනගන්න මේ හීනේ කෝකට ගණන් ගන්න එපා කියන කොහෙද? හීනෙන් බය වෙලා සත්තරලා දාඩිය දාගෙන නැගිටට පස්සෙත් ගෑනවා. ඒතර බේනන හොඳ මේ පිළිච්ච දේ ඇත්ත නෙවෙයි. ඇත්ත වෙන්න නෑ කියලා. ඉතින් බුදුරහමතුතු මේ මුළු ලෝකම හීනයක් කියලා මොකද කියන්නේ? අවබෝධ කරපු දවසේ තීරේ අපි කවුරු එක්කද මෙතෙක් කල් නැටුවේ? මොනවද අපි සත්‍ය කියලා වාර ආරම්භ තියෙන්නේ? බුදුසසුන දෙපින්නන දන සත්‍ය කොහෙද? අපි මේ භෞතික විද්‍යාඥයා වෙන්න සත්‍යයක් අල්ලගෙන නෙමෙයි. මුළු ජීවිතේ සුන්දරවයි සම්පූර්ණයෙන්ම මේ හම්බ කරන්න හදන්නේ. ඉතින් මේ පේන දේ පිළිබඳව හරියට පෙන්වන්න පුත්‍රයන්සේ සඳහන් කරනක සතියින් යුක්තව මේ ලෝකෙම අල්ලන්න එපා. එකක් අල්ලලා ඒක නැවත නැවත බලපන්. ඒක කියන්නේ අනුපස්සනා. ඒකටම කියනවා විපස්සනා. ඒකට කියනවා විනිවිද දකින්නවා. ඒක කියනවා හරහ දකින්න. කරන්න බැරි මොකද? එකම දෙයක් බොහෝ වෙලා බලනකොට කම්මැලි. ඉතින් අපි අරමුණු මාරු කරනවා, ඉරියව් මාරු කරනවා, කට්ටු මාරු ක්‍රමයට යනවා. යන්න යන්න යන්න යන්න අපි දවසින් දවස එක ගුරුරෙන් ගුරුරට යයි, අරමුණෙන් අරමුණට යයි. යන්නේ නැතන දොස් දකි, සත්‍තාවක් කියලා රැකගෙන. ඒ නිසා ආස්වාස ආස්වාසය කියලා දැන ගැනීම නිවන කියලා ගත්තොත් ප්‍රස්වාසය ප්‍රස්වාසය දැන ගැනීම නික්ලේශය නිර්මලයි නික්ලේශී නිවන කියලා දන්නවනම් අපිට තියෙන වැරදි ගැන කතා කර කර පටලවෙන එක නෙවෙයි අපිට දවසකට ආශ්වාස කීයක් ආශ්වාස වශයෙන් දකින්නකද ප්‍රශ්වාස කීයක් ප්‍රශ්වාස වශයෙන් දකින්නවද මේක වැඩි බය වැඩි දියුණු කරගන්න බන බහුල භාවිතා කරන්න මොනවද මට තියෙන හැකියාවන් කියන එක බලනවනම් අපිට ගොඩාක් වැඩ තියෙනවා අපි ඒක පැත්තක තියලා මේ ආශ්වාස ප්‍රශ්වාස කරනකොට පරිසම්පාදේ තියෙන්නේ කොහොමද ආශ්වාස ප්‍රශ්වාස කරලා හුස්ම ගන්නව නැති ඔක්කොමලා හුස්ම ගන්නවා කියන්න එපා නිවනේ එතන වම දකුණ කියලා නිවන් දකින්න පුළුවන් නම් ආමිකාරෝ අනිවාර්යයෙන්ම නිවන් දැකලා තියෙන්න බෑ. කොයි වෙලාවෙත් වම දකුණ කියලා නෑ. ඕන වැඩේ. ඉතින් අර කරන වැඩේ ගැන තමන්ම අව탁සිරු කරගෙන නිින්දාටපත් කරගෙන අපිට හිතා ගන්න බැරි ශේෂ්ත්‍රවල අපි ගණන් හදන්න පටන් ගන්නවා. ඒ ඒ හිතා ගන්න බැරි ශේෂ්ත්‍රව ගණන් හැදීම භික්ෂුවකට හෝ යෝගාවචරයට අදාළ නැති නෑ. ඒක ඒයි ඒ ಗುಣ ටික පහළ වුණාට පස්සේ. ඒ ණය විපස්සනාවද ඔක්කොම ඩිකේ. මේ සරල වැඩක් නෙදී ආශ්වාස කරන වෙලාවේ ආශ්වාසය දැනගන්න. පිම්බෙන වෙලාවේ පිම්බෙන බව දැනගන්න. හැකිලෙන වෙලාවේ හැකිලෙන බව දැනගන්න. වම තිනකොට වම කියලා දැනගන්න. හිතගෙන ඉන්නකොට හිතගෙන ඉන්න බව දැනගන්න. මේක මේ කායනුපසන. මේක මේ රූප කර්මස්ථාන. මේකේ තියෙන වටිනාකම ඇයි බුදුරජාණන්සේ මෙච්චර මහා ප්‍රඥෙක් වෙලා ඇයි මේ මේ රූප කර්මස්ථානේ ඉස්සරහට ගත්තේ කියලා රූප කර්මස්ථානේ පිරිසිත බලන්න. උරගා බලන්න. ඔය කියන වේදනානුපසනය කිසිම තැනක උරගා බලන්න බෑ මේක මනෝ විකාරයක්ද සත්‍යයක්ද කියලා වේදනාව උරගා බලන්න බෑ නාම ධර්මයක් නිසා. මේ රූපය ඒකටම ආවේනික ලක්ෂණ තියෙනවා ඕන කෙනෙකුට අතගාලා බලන්න. ඉතින් බුදුජානනාංශ අපිට සතිය ඇති කරන්නේ අතගා බලන්න පුළුවන් තැනකින් ඇරගෙන නැත්නම් රූප ධර්මයක ඇරගෙන ඒක අරූප ධර්මයට පස්සේ ණය ක්‍රමයට යොදවන. අන්වේ ක්‍රමයට යොදවන. එහෙම නැත්නම් ආකාර පරිවිතක් යොදවන අපිට තේරෙන්නේ අයියෝ මේ රූපේ බලන එක නම් බාලාන්ත වැඩක් අපිට කෙලින්ම බැරිද වේදනාන පස්සනාවට යන්න අපිට කෙලින්ම බැරිද චිත්තානුපස්සනාවට යන්න අපිට කෙලින්ම බැරිද ධම්මානුපස්සනාවට යන්න කියලා ඒක කියනවා මේ අහස තිනින්ම බඳින්න හදනවා අහස පදාපති නිම බඳින්න ඒ නැත්තම් නොසිත හදපු නැති උඩ තියෙන මාලිකාවක් ගැන හිතලා ඒ මාලිකාවට යන්න නිවන් බඳින්න හදනවා වගේ මේ සරල මේ ප්‍රත්‍යක්ෂ කළ හැකි ප්‍රත්‍යක්ෂණය කළ හැකි මේ අරමුණෙහි ලබන පරිචය අරමුණෙහි ලබන අත්දැකීම බාලාංශ වගේ පිටුනට ඒ ක්‍රමයෙන් වැඩෙන එක ඔන්නේ වැඩිම හරහා තමයි තමගේ මූල කර්මස්ථානයේ පපසාරිය මූල කර්මස්ථානයේ අත්දැකීම වැඩි වෙන්න වැඩි වෙන්න මුළු ලෝකයෙන් පිළිබඳ වැඩි වෙන්න ඒ නිසා මේ මූල කර්ම ස්ථානයෙන් හිත පිට ගිය වෙලාවක මේ මාර්ය විල කතා කළා ඕ සද්දයකට හිතවිල්ලකට මේ ආකල්පයකට ගිය වෙලාවේ පල්ලවෙනිම වැදගත්ම දේ දැන් මම මූල කර්මස්ථානයෙන් පිට ගියයි කියන එක දන්නවනම් අනිවාර්යයෙන්ම මූල කර්මස්ථානට පැමිණීමේ බාලාංශ පන්තිය නෙවෙයි මංගේ දැන් හිත පිට කියලා මෙතනයි මේ මගේ මූල කර්මත්තානේ හිත පිට ගියා කියලා දැනගෙන ඒ අරමුණේ හිටියත් නැවත මූල කර්මත්තාන කියත් දෙකම සතිය. ඒක තමයි අපිට උගක් වෙලාවට තේරුම් ගන්න බැරි. හිතනවා මේ මාරේ ආවට පස්සේ හිතවිල්ලක් ආවට පස්සේ සත්‍යයක් ආවට පස්සේ අනේ මගේ සතිය කැඩුනා. අනේ මම සීලේ කඩාගත්තා. මනේ මම මූල කර්මත්තානේ ගිලිුණයි කියලා මේ වෙච්ච දේ කරපු දෙයක් නම් කමන්නේ මේ වෙච්ච දෙයට චිත්ත පීඩා ගන්න එකට බුදු අනුගා බේත් නැහැ. ඒකට දෙන්න තියෙන උත්තරේ තමයි ඔබ දැන් දන්නවනම් හරියට මේ අරමුණේ නෙවෙයි ඉන්නේ සද්දෙම කියලා. සද්දයක් මූල කර්මස්ථානයේ වගේම දැනගෙන නොසැලී ඉන්න පුළුවන්. එහෙම නැත්නම් චිත්ත පීඩා ගන්න නැත්නම් ඒකට කියනවා අරමුණේ තියෙන සතියට සතිය කියනවා. අරමුණෙන් පිට ගිහිල්ලා ඒක ගන්න සතියට කියනවා සති බලය කියලා. ඒක බලවත් සතියක්. ආන් මේ විදිහට පිට ගියත් පිට ගිය බව දැනගත්තොත් විතරයි මාරයට උත්තර දෙන්න පුළුවන්. නැත්නම් මාරයවයි කියලා එක පාට අපි ගෙදර දුවන්නේ. කියලා වික්ෂිති ගෙදර දුවන්නේ නැහැ. මාලයක් ප්‍රශ්න උත්තර දෙනවා. ඕන අවධිය කොච්චරද කියනවනම් සතිය කැදෙන්නේ නැහැ. සමාධිය කැදෙන්නේ නැහැ. බයක්, ලෝමහාන්තයක්, සම්පිතත්වයක් ඇත්තෙත් නැහැ. නැත්තම් මේ වගේ සූත්‍රයක් එළියට එන්නේ. ඒක නිසා මේ ශීලා වික්ෂුණියගේ තියෙන මේ වීර වික්‍රමාර්විත භාවය මාරයා බිම දාන්න පුළුවන් ඒ වගේම බුදුහාමුදුරුවෝ පෙන්නපු ධර්මපදයක් කරන ඔළුවට කරකොල පසයක් ගන්නවා වගේ එහාට අපිට චට්ටපට්ට ගාලා ගහන්නේ බුදුහාමුදුරන්ගේ තර්ක ඥානය. ගහනකොට මාරයට පේන කොට කරනවා මේකෙල්ල මට බය වුණා විතරක් නෙවෙයි මට හොම්බට දෙක්කුත් දමලා යනවා. මේකෙල්ලෙකුට එහෙම වුණා නම් ප්‍රොවින් රටම. තනි වෙන වෙලාවට මාරයගෙන් ඉන්න ඕන මයිලක් හැප්පුණා නම් අනේ අම්මේ භාවනාවක් තිබා, පැවිද්දක් තිබා, අන්දවණයක් තිබා, ජීදරුවක් පටන් ගන්නවා. ඒ මොකද Tamanda මූල කර්මස්ථානයේ තාවුරුව නැහැ. Tamanda සතියේ නැහැ. Tamanda අරසාව නැහැ. ඒ අරසාව නැතුව එවනතර Taman විසින්ම Taman ඉන්න භූමිය හදාගත්ත සුපතිත්‍ිත සතියක් නැතුනොත් එහෙම අර නිවට ඇම්බැට්ටිය දකින්නකොට එළුවත් රවුල පානවා වගේ මායයම නෙවෙයි නිකන් සාමාන්‍යයෙන් මේ පෙරේතය යක්කු ඔය කොයි යන එක පොඩ්ඩක් කොනහල යනවා. නිකන් ඉන්නේ නේද? මේ කොයි එකත් අපි ගණන් අරගෙන අපි යාට බලින්න හදනවා. මේ Tamange සතිය නැතිකම, Tamange මූල කර්මත්තා නැතිකම නෙවෙයි ගණන් ගන්න. අනේ බලන්නකෝ මට මේ ටොක්කක් ගන්නනේ කියලා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ටොක්කක් අයිනවා. ඒ සුචිලෝම නෑ. යක්ෂෙක් යන ගම හොඳ හඳ එළිය තට්ටේ ගාලා තෙල් ගාලා මේක දිලි දෙනකොට හිතෙනවා ඇඳලා ඇඳ කියලා ටොකා. මුසිල්ලමක් නෙවෙයි හරි මොග්ගලන් සාන්දේ ගොල්ලෝ තනියි. හරිපුත්තු ස්වාමීන් වහන්සේ ආනවා මෙහෙම වෙනවා කියලා. ඒකට ඇවිල්ලා ආනවා මට මේක දැනුන්නේ නැහැ. මට මොකද්ද වෙනවා වගේ දැනලා මට එච්චර බරපතල නැහැ. වෙන කෙනෙකුට වුණා නම් හත් දවසකට උළු උසන්න හම්බෙන්නේ. ඒ මොකද මේ අනික් සත්තු නිකන් මේ නිසන්ව නේද රිලවගේ මොනව දැක්කත් පවුරු කරනවා. ඒක රිල වගේ හැදෙන්නේ. ඉතින් සත්‍ය අරුව මිනිස්යාට පරිගයිලා තර වැඩි, බයත් වැඩි, චම්බි தත්තේ ලෝමහන්සේ දුම්මිදා ගැනීම වෙනවා සත්‍ය කැදෙනවා. මේ සත්‍ය කරිතම අපි අර ඇවිල්ලා වැඩ කරපු එකනට දොස් කියනවා. දොස් කියන්නේ හේතුව තමයි පදනම නැහැ. සතිපට්ඨානෙ. සතිය පදනම පාදෙට පිහිටවල නැහැ. ඒකෝට අපි එන හැම දෙයකටම අර වනමුකේ පෑදුවට පස්සේ රිදෙනවා වගේ රිදෙන්න පටන් ගන්නවා. ඒ නිසා කවදා හරි භාවනාවේදී කවදා හරි බයලජ්ජාවේ තහවුරුව එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවරය නැත්නම් අපිට ඉන්ද්‍රිය භාවනාවේ තහවුරු වෙන්නේ තමයි මොකක් හෝ කමක් නෑ ගත්ත මූල කර්මස්ථානයේ අලගිය මූලකී විස්තර කියන දන්නවනම් අංග ප්‍රත්‍යංග කියන දන්නවනම් මට මේකයට වැඩිය මේකේ ඉන්න පුළුවන් කියන විශ්වාසය පහළ වුණා නම් සුද්ධ ලකුණක් භාවනා දියුණුවක් සතිය දියුණුවක් අරමුණු පිළිබඳව භාවතෝ භාව ගති ලකුණු කියන්න පටන් ගන්නවා. ඒ කියන්න පටන් අර ගන්නකොටමත් ඔය වෙත පැමිණෙන සියලු ඒජන්තවරු අයින් වෙලා යනවා. මොකාවත් නෙමෙයි. මොකාවත් බයයි මේ මේ හැදෙන సంతානික වැඩෙන సంతානිකට සෙල්ලම් කරන්න බයයි. ඒක නිසා අපිට තියෙන එකම අරසාව තමයි ඒ භාවනාවේදී හිතවිල්ලක් කියන්නේ වස කියලා තේරුම් ගන්න. භාවනාදී මතුවෙන හැම අතුරු අන්තරාවක්ම ඇහැට වැඩිච්ච කුණක් වගේ. ඇහැට වතුර ඇර මොන දේ වැටුණත් කැරෙනවා. ඒ නිසා අපිට වහාම තියෙන නැවතත් වතුරට යන එකයි නැත්නම් තමන්ගේ මූල කර්මත්තට යන එකයි. ඒක සාහවුරු නම් ඒක සාහතික නම් ඒක තමන්ට හිතට වත්තගෙන තියෙනවා නම් ධම්මෝ විනානත් පිතාචමා. ඒ ධර්මයෙන් තොර වෙනම වෙක් නෑ වෙන පියෙක් නෑ වෙන අරසාවක් නෑ. ඔය මතුවෙන තියෙන ප්‍රශ්න එහෙම නැත්නම් ඔය ධර්ම සාකච්ඡා කරනවා බලන්න කිසිම වෙලාවක මේ මූල කර්මස්ථානයේ විස්තර දකින්නවා නම් මූල කර්මස්ථානයේ ගති භාව ස්වභාව දකින්න කෙනෙකුට කවමදාකවත් මොන ප්‍රශ්නයක්වත් මතුවේ විශ්වාසය මතුවේ ඉන් එපිටට ගිය ගම හොදලා ගන්න බැරි කක්කාවක් තියෙනවා මොන්න තාලෙමත් උත්තර දෙන්න බැහැ ඉතින් උඹ දෙනකොට මේ සැක අර Tamange පියාගේ ශේෂ්ඨින් පිට පැනපාගෙන Tamange ගෝචර භූමියෙන් පිටපැනවා. ඒ නිසා ගෝචර භූමිය හඳුනා ගන්න මේක හොඳ ආදර්ශයක්. හොඳ හොඳ හොඳ දඬුව. පිටපැන්නොත් අනාරක්ෂිත. බේක්ෂා ගෝචර භූමියේ හිටපන්. ඉතින් ඒක පිටපැනලා තවදුරටත් ගෝචර භූමියෙන් පිට ඉඳගෙන ප්‍රශ්න විසඳන්න හදනවා නම් ඒක ඉතින් මායාවේ ශේෂ්ත්‍රයට දීලා කරන වැඩ. බුදුන්වහන්සේ සඳහන් කරනවා ඒ කැටපුරුල්ලෙක් යහෝසකට අහුවෙච්ච වෙලාවේ ඒ පියාකුස කීනෝල් කැටකුරුලා මේ කුසගේ පහුරෝල අහුවෙලා ඉඳද්දි මේක නම් මගේම වැරද්ද මට මෙහෙම වෙලා මදි මම මගේම දුර්ලභම නිසා තමයි මේ ගුණයකට කුරුලවලු මේ මේ පියාකුසවලු තෝ බොල හිතනවාද තෝ දක්ෂ වුණායි කියලා තොට හැකියාවක් තියෙන කියලා මගෙන් ගැලවෙන්න මම උඹට දෙනවා ආපහු අවස්ථාවක් පුළුවන් නම් ඔබට ගැලවිලා බලපන් කියලා අර උච්ච කුරුල්ලගේ මේ මගේම වැරද්ද මේ මගේම දුර්ලභම කියනකොට පියාකුසට මාන්නයක් ආවා. මම බො නිදහස් කරනවා මට පුළුවන් නම් බේරියක් කියලා. ඉතින් කැටකුරුල්ලා දන්නවා බින්නක මහාපු කුඹුරේ කැට ආස්සේ ඉන්නකොට අරසාව තියෙනවා. කැටේ උඩට ආවොත් අනාරක්ෂිතයි කියලා. ඉතින් කණ්ඩෝ ගන්න බෑනේ කැටේ උඩට එන්නේ නැතුව. මේ ආයෙසෙන් ටිකක් වෙලා ගිහිල්ලා පණුවේ කොහන්න කැටේ උඩට එනවා. එන්නකොටම පියාකෝස්සා එනවා හීයක වේගෙ. එනකොටම මෙයා කරන්නේ ගැටයක් විතරයි. අර පියා උස ආපු වේගෙට පපුව එතන වැදිලා මැරලා යනවා. ඉතින් කැටකොරලා දෙන්න. ඒ නිසා අපි දැනගන්න ඕන මේ පියා උසයි නොයි කියලා දැනගත්තාම මගේ ආරක්ෂක භූමිය, මගේ ගෝචර භූමිය, මගේ මට ආරක්ෂක තියෙන තැන දන්නේ නැත්තම් කුරුරට ලලු මේ පියා උසත් ලාභයි. විතර ගන්නව සතර සත්‍යපට්ඨාන තමයි ආසාව. ඒ නිසා ප්‍රශ්නයක් ආවත් ආකල්පයක් ආවත් සැකයක් ආවත් නිදිමතක් ආවත් මොනට දෙහි හිත ඇවිස්සෙන්න පටන් අරගත්තත් දැනගන්න ඕනේ ওই මොන්නම බලවේගයකටවත් මේ හුස්ම නැති කරන්න බෑ. හුස්ම පිළිබඳ අවදි වීම නැති කරන්න බෑ. ඒ නිසා මම මේ මොන කලබලයක් ආවත් ඒ හුස්ම පිළිබඳ අවදි වීම තමයි එකම උත්තරය. ඒක මම ඇතුලේ තියෙන උත්තරයක්. ඒකෙන් මම නැති කරන්න කාටවත් බෑ. අයෝනිසෝමනසිකාරය ඇත. මෝඩකම ඇර වෙන දේවල් වලින් කරන්න පුළුවන් කියන වැරදි අදහසෙන් ඇර ආනේක තේරුම් ගත්ත මිනිස්සයාට මේ ආරක්ෂක භූමියේ ඉබ්බ යන යන තැන කූඩාර මැරගෙන යන්න වගේ යන යන තැන මේ අරසාව තියෙනවා. ජනසේ සඳහන් කරන කොහොමද කරදරයක් වෙච්ච එක අඬු ටික ගණන් ඇතුළට එච්චරයි. අඬු අය ඇතුළට ගනි. උප්පන්න ගියොත් තමයි අඬු උප්පන්න ගියොත් තමයි මැරෙන්නේ. අඬු අත හය ගනි. අරගෙන නිවිල මූල කර්මස්ථාන ඉත දාන්න. මරණ මොහොතේ තෝක කරා. ලෙඩ වුණාට පස්සේ තෝක කරා. වයසට ගියාම තෝක කරා. කෙරුවට පස්සේ තමයි තේරෙනවා අපි උපත්තියම හම්බ වෙච්ච මේ සති මාත්‍රාව. එහෙම නැත්නම් මේ සතිය පිළිතුරු පිළිබඳව අරසව දන්නවනම් ඒ ධර්මයේ අපි අරස කරන ධර්මෙන් අපි අරස වෙනවා කියන මේ සතිය නැත්නම් සති කෘත්‍යය ආරක්ක පච්චපඨානා කියලා මේ සඳහන් කරන කෘත්‍යය දන්නවනම් අපි කවදාකවත් මේ රක්ෂණ සංස්ථාවල සල්ලි දෙන්නත් කරන්න යන්නේ නැහැ. මේ බැංකුවල සල්ලි දෙන්නත් කරන්න යන්නේ නැහැ. සතරම් මිනිමුතු අරගෙන අනී අපිට ආරසාවට මේ මෙනික තමයි මට පිහිට වෙන්නේ මේ රත්තරන් වලලා තමයි පිහිට වෙන්නේ කියලා අම්මන තක తీරු මරි මෝඩ වැඩ කරන එක. ඒක තියාගන්න ආර්ථික ආරසාව. නමුත් මේ සර්වපෝ බල ආතාවතාවක් කියන්නේ. ඒක තවත් ඔය අරදගෙනකොට ඕන මැනික දීලා දාන්න. මම එකක් කියන්නේ. ඔය මැනික රකින්නවා නම් අපි දරුවන් වෙනුවෙන් දරුවා අම්මා මරනවා මැනික ගන්න. එච්චරයි ලෝකේ ඉතිහාසෙදී. අපි මේ මැනික රකින්නේ දරුවන්ට හදිසියක දෙන්න කියලා. දරුවට මැනික ඕන වෙච්චා අම්මා වань. අපි ලොකු දාන්ති කියන එක ආම්සු කෙනෙක් කල්ලි වාචෝරණ ගත්තලු හොඳ හොඳ සිල්ලන් දාම්සු කෙනෙක්. ඉතින් හොඳටම තැල්ලි ගන්න හම්බෙලා කොට්ටයට කල්ලි ටික තියාගෙන මේ ආම්සුන්ට heart attack එකක් ආවා. අනේ මැරුම් නැතිලු. ඊට පස්සේ ගෝලයාට කිව්වලු මාට නම් කියන්නත් ලැජ්ජයි මෙච්චර ගාණක් මම කොට්ටයට තියනවා. ගන්නවට පස්සේ ගණන් කියලා. කවුරුත් ගෝලයා අඟුතුනාගේ මැරලා කල්ලි ටික ගත්තා. ඔයගොල්ලෝ අරසා කරලා තියෙන ගෝලයක් වෙනකොට සල්ලි ටිකක් සල්ලි ටික ගෝලයට ලොකු ඔයගොල්ලන්ට වැඩි. උලමර. ඔයගොල්ලෝ බැංකු විසින් මරන ලද જાතියක්. ඔයගොල්ලෝ රක්ෂණ සංස්ථාව විසින් බීලා සෝපුවල විසිකරන ලද උද්දන්නක් වගේ එකක්. ඔය එක්කිනෙකුටවත් කොන්ද බයන්න. ඔය එක්කිනෙකුටවත් බුදුහාමරගේ ආර්ථිකය තේරෙන්නේ නැහැ. ඒක තියාගෙන ඉන්න ආර්ථික අරසාව. නමුත් මේ සියල්ල අරසාව වල දෙන මේ සතිය කැට කුරුල්ල තමයි දන්නවනම් පියාඹුසගේ වේගෙන් එනකොට මට හැංගෙන තරම් බුදුහාමුදුරු දීලා තියනයි කියලා. ඒක වෙනකොට වටපිට දෙපර බලන්නක චිත්තක්ෂණයක්වත් හම්බ වෙන්නේ නැහැ. පියාඹුස කියන්නේ ඒ තරම් වේගෙන් එන එකනේ. ඊට කලින් මේක වෙලා දැනගෙන තියෙනවනේ මොන්න ප්‍රශ්නයක් ආවත් මොන ඉදිමතක් ආවත් මොන කාමච්ඡන්දයක් ආවත් මොන ව්‍යාපාදයක් ආවත් සැකයක් ආවත් ඉස්සර පස්සට කල්පනා කරා කවුරුවක්වත් මේකට උත්තර වෙයි කවුරුත් මේකට කමඨාන් සුද්ධ කරලා දෙයි කියලා හිතන්න එපා. මට තියෙනවනේ මේ අත ගාම මූල කර්මස්ථානේ. මට තියෙනවනේ මේ අප්‍රමාදී. මට තියෙනවනේ මේ සතිය. මට ඒක තේරුනොත් ඒක මතක් වුණොත් ඒක තමයි අපිට ධර්මය වෙන්නේ. ඒ තමයි අරසා වෙන්නේ. ඉතින් මේ පුංචි පුංචි කරදර වෙනකොට මේක උරගාලා පුදු කරාට පස්සේ අන්තිමට ඒක අපිට ඇබ්බැහියක් වෙනවා. මොනවාට ප්‍රශ්නක් වෙච්ච ගමන් අපේ හිත ඉබ්බකට ඇතුළට ගත්තා වගේ අර මූල කර්මස්ථාන තියෙනවා. කලබලයට පැනලා ප්‍රශ්න හොයන්න උත්තර දෙන්න යන්නේ අර තමන්ගේ ආරක්ෂක භූමිය ගැන කල්පනා කරලා බොරදී මාළු බාණ්ඩ යන තු යන්න පටන් අරගත්තට පස්සේ තමන්න තේරෙන්නේ මේ චිත්ත නියාමය මේ කියන සතිය අරසාව કોઈ තැන හිටියත් કોઈ ඉරියව්වේ හිටියත් දවසේ කොතන හිටියත් සියලුසියක් සත්‍යයි. මෙන්න මේක විශ්වාසයෙන් කරන තමයි අපිට මේ භාවනාව කියන එක ප්‍රගතිය කියන එක එහෙම නැත්නම් බාධාවකින් තොර ප්‍රගතිය කියන එක අපි තාම හිතනවා කාගෙද අපි තියෙන කියලා. ඔව් කවදා හරි මේක නිවන් දකින්න ඕනේ මගේ අර්ථය මයිලඟමයි තියෙන කියලා දැක්කට පස්සේ එයා ඒ දකින්න දැක්මම මේ ධර්මයේ දැකීමම බුදු දැකීමක් වෙනවා. මේ ධර්මයේ දැක්කම මේ සති ධර්මයේ අප්‍රමාද ධර්මය මේ ආමගේ අත්පනා අපිට තියෙන ධර්මයේ දැක්කනම් ඒ ධර්මයේ දැකීමෙන්ම බුදු දැකීමක් වෙනවා. ඒකේ අනිත් පැත්ත පරිසම්පන්නයි. ඒ වෙනුවට අනේ මට මේ විනය මධිකම තියෙන්නේ මට ත්‍රිපිටක දැනුම මධිකම තියෙන්නේ මට බෞද්ධකම් මධිකම තියෙන්නේ කියලා මොනවා හරි දැක්කනේ දැක්කපු ගමන් කෙලෙස්. පටිච්ච සමුප්පන්නයි ඕලාරිකයි සංගරයි. තමන්ගේ පිට මොනවා හරි කරක් හිතුවනම් ඒ සියල්ලම ආත්ම සංකල්පයට වෙනවා. ඒක තියෙනව නෑ කියන්න බෑ අපිට. ඒක 100ට ගණන් තියෙනවා. පුළුවන් තරම් බලන්න මට කවුරුත් නෑ සරණට. එකම සරණයි තියෙන බුදුහාමර වෙන්න මේ සතිය. ඒක වැඩෙනවා නේද? දිනු වෙනවා නම් ටික වෙලාවක් ගියා මෙයා සම්පූර්ණ වගකීම් බාර ගන්නවා. අන්න එතෙන්ද එන්නකම් අනුග්‍රහ කරන්න. සීලෙන් අනුග්‍රහ කරන්න, සුතෙන් අනුග්‍රහ කරන්න, සාකච්ඡාවෙන් අනුග්‍රහ කරන්න, සමතෙන් අනුග්‍රහ කරන්න, විපස්සනා අනුග්‍රහ කරන්න. ඒක වැඩෙන ගතියක් තියෙනවා නම් දුවර මතක තියාගන්න අන්න එහෙම ගතිය දැනෙන්නේ ලෝකෙ කෙල කෝටි ගණකින් එකක්. ඔක්කොමලා නරුමයි. ඔක්කොමලා බාහිර දේවල් වල කටි. අපිත් එතනලා තමයි ඇවිල්ලා ඉන්නේ ඇත්තේ. ආවට පස්සේ අනිත් තාම සුදුතරේට තමයි අහුවෙලා ඉන්නවනම් මතක තියාගන්න මම මේ කරන ප්‍රයත්න මේ මගේ නිවන සඳහා නැත්නම් මගේ අසහානේ නැති කිරීම සඳහා මගේ ආතතිය නැති කිරීම සඳහා නෙවෙයි. මේ මුළු ලෝකෙටම ආදර්ශයක් කියලා. මේක නැතුව මේ අන්තමන්ද වෙලා ඉන්න මේ බහූත ජනතාව ඉදිරි පිට ආදර්ශයක් කියලා. දොඩමළු වෙන්න බා වචනේ දොඩන්න යන්න එපා. මොවින් නොබෙන කරබන්නේ කරන්න. මේ එන දේවල් වලට රිංග ගන්න යන්න. ඒව අභිරමණය කරන්න එපා. රිංගනවා රිංගන්න. සතියේට වර්තමාන මොහොතේ ඒකේ අභිරමණය කරන්න දෙයක් ඇත්තේ නැහැ. ඒකේ අභිවදනය කරන්න කියාපාන දෙයක් ඇත්තේ නැහැ. ඒකේ මගේ කියා ගන්න දෙයක් නෑ මොකද සත්‍ය කාගවත් අධිකාරිය නෙමෙයි. කිසිම කෙනෙකුට සත්‍ය අධිකාරියක් නෑ. කාටවත් කියන්න බෑ මම පොත සත්‍ය වඩන්න දෙන්නේ මම සොත් නැති සත්‍ය නැති කරනවා කියලා කියන්නත් බෑ. මම පොත සත්‍ය පැකට් එකක් දෙනවා මේක ගෙදර තියාගන්න කිව්ල කියලා කියකට කියන්න බෑ. ඒ නිසා මේ සත්‍ය කාගවත් අධිකාරී ශක්තියක් නෙවෙයි. අන්න එවැනි සත්‍යයක් එක්ක කටයුතු කරනවා නම් ඒ කෙනාට මායя ආවත් මාරත් එක්ක කතා කරත් මායයට දෙන්න උත්තර දුන්නත් සතිය ගැඩෙන්නේ නැහැ. බයක් සම්පිතක්කම් ලෝමහංසං. බය ලොමු දාගන්නේ ප්‍රතිගන්නේ වෙන්නේ නැහැ. එතකොට සීලා භික්ෂුණියක් වුණාට අන්දවනේ තනියම හිටියට කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ. එයා පටිච්චසමුප්පාද ධර්මයේ පටිච්චසමුප්පාද වශයෙන් තේරුම් අරගෙන වටහා ගැනීම නැත්නම් වෙන රෝග දීර්ණය කරගැනීමේ ශක්තියක් තිබුණු උත්තම කාන්තාවක් වෙච්ච නිසා අදටත් අපිට ආදාසයක් තියෙනවා. ඒ නිසා හැම වෙලාවෙදීම බලන්න නොසලෙන සෙල් කුලක් වගේ. එහෙම නැත්නම් ගිනිශිකරයක් වගේ ඒක ඝන ගිනිශිකරයක් වගේ මේකයි අපිට තියෙන අරසාව සතියයි. ඉන්නේ පිටෝයේ මොනානා ප්‍රකාර සමීකරණ ව්‍යාකරණ ලොකු දේවල් කටපාඩම් කරන්න හදන එක කෙරෙන්නේ මේ සරල ඍජු සත්‍ය කටනකයි. එනිසා ඒ ලොකු ලොකු අතු අල්ලන්න යන වෙනකොට මේ ටික ටික වැඩකට පුළුවන් සතිය වඩා ගැනීමට ධෛර්ය කර ගැනීමට මේ ධර්මයේ උගන්වනවා නම් එච්චරයි මම බලාපොරොත්තු වෙන්නේ සියලු දිනාටම මේ ඥාණය නැත්නම් මේ ඒ ස්ථානෝච ප්‍රඥාව තම තම දැනට තියෙන ඥාණ දැනට තියෙන අත්දැකීම් හරහා ළඟා වීමට මේ දවසේ ධර්ම දේශනාවත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා